පංච උපාදානස්කන්ධයේ උදයව්‍ය විදර්ශනා කළ යුතු ආකාරයද පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි. ඔව් ඇත්තටම මදුපිණ්ඩික සූත්‍රය තමයි ඔය ගැන ප්‍රපංච දක්වා මේ වර්ධනය වීම පෙන්눔 කරලා තියෙන්නේ. මදුපිණ්ඩික සූත්‍රය හම්බෙනවා මජ්ක්‍ධිම නිකායේ. ඒකෙති බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ ඇත්තටම බුදුරජාන් වහන්සේම නෙමෙයි විස්තර කරන්නේ බුදුරජාන් වහන්සේ කෙටියෙන් කියපු දේ මහා කච්චායන ස්වාමීන් වහන්සේ තමයි විස්තර කරන්නේ. උන්වහන්සේ විස්තර කරනවා චක්කුංච පටිච්ච රූපේච උපපජ්ජති සංචක්කු විඥානං. දැන් අපි තුමු ඉස්සර අපි තින් ඉන්ද්‍රිය හයෙන් මුලින්ම ගන්නවා චක්කු ඉන්ද්‍රිය. ඒකෙත් ඔන්න රූපයක් ආපాతගත වෙනවා, රූපයක් හමු වෙනවා. ඒ හරහා ඔන්න චක්කු විඥානය පහළ වෙනවා. තින්නම් සංගති පස්සෝ මේ තුනේ එක්වයාම ස්පර්ශය කියලා තේරුම් ගන්නවා. දැන් මෙතනත් කියන්නේ පොඩි පරහක් තියෙනවා ඒක ඔය කටුකුරුන්දේ ඥානනුසනාස එහෙම පෙන්නනවා දෙනවා කියන්නේ අපේ එක පැත්තකින් නොදන්නාකම නොදන්නා බවක් නිසාම නැත්නම් අපේ මොහේ නිසාම වගේ තමයි මෙතන මේ තුනේ එක්ව යාමක් තුනක් තියෙනවා කියලා වගේ හඳුනගන්නේ. ඇත්ත වශයෙන්ම මෙතන අසත් රූපයත් නිසා හටගත දෙයක් තමයි චක්කු විඥානය කියන්නේ. ඒ මිසක් මේ චක්කු විඥානය කියලා අලුතෙන් තුන්වෙනි එකක් නැහැ. අසයි රූපයයි දෙක නිසා ඔන්න නිසා හටගත දෙයක්. පටිච්චසමුප්පන්න දෙයක් තමයි චක්කු විඥානය කියලා කියන්නේ. අපි නිසා ඒකට හේතු දෙකක එකතුව නිසා හේතු දෙකක එක්වීම හරහා ඔන්න පරිසම්පන්න වූ චක්කු විඥානය හට ගන්නවා. අපි ඒ උනාට ඔක් ගන්නවා තුනක් විදිහට. ඊට පස්සේ ඒක හරහා වන ස්පර්ශයක් කියලා මේ තුනේ එක යාම ස්පර්ශය කියලා ගන්නවා. පස්සපච්චය වේදනා. එතකොට මේ මේ ස්පර්ශය නිසා යම් වේදනාවක් පහළනවා. ඒ වේදනාව සුඛ වේදනාවක් වෙන්න පුළුවන්, දුක් වේදනාවක් වෙන්න පුළුවන්, නොදුක් නොසුව වේදනාවක් වෙන්න පුළුවන්. යම් වේදේති තං සංජානාති කියලා යමක් අපි දැන් විඳිනවා නම් අපිට දැන් යමක් යම් වේදනාවක් හට අරගෙන තියෙන්නේ. සුව වේදනාවක් වෙන්න පුළුවන්, දුක් වේදනාවක් වෙන්න පුළුවන්, නොදුක් නොසුව වේදනාවක් වෙන්න පුළුවන්. දැන් ඒ වේදනා විඳින දේ ගැන අපි හඳුනා ගැනීමක් කරනවා. ඒකට අදාළව හොන සංඥාවක් ඇවිලා. ඒ වේදනාවම අපි හඳුනා ගන්නවා. යන් සංජානාති තං විතක්කේදී. දැන් මේ හඳුනා ගැනීමත් එක්ක අර වේදනාවත් වේදනාවට එක්ක අපි සුඛ වේදනාවක් නම් ඔන්න ඇලිලා ඒකත් එක්ක මෙන්න මේකයි මේ උනේ කියලා හිතලා අපි තුමු දැන් ඔන්න අපි කැමති කෙනෙක් දකින්නේ ඒ දැක්කහම ඔන්න අපි ආව හඳුනා ගන්නවා. ඒ හරහා අපි කැමති නිසා ඔන්න වේදනාවත් හට අරගෙන ඊට පස්සේ ඔන්න විතක්ක විතර්කයක් පහළ වෙනවා. යම් විතක්කේති යම් සංජානාති යම් වේදේති තං සංජානාති යම් සංජානාති තං විතක්කේති. දැන් සංජානනයෙන් පස්සේ හඳුනා ගැනීමෙන් පස්සේ ඔන්න ඒකත් එක්ක විතර්කණය කරනවා. ඒ කියන්නේ සිතුවිලි පහල කරනවා. මෙහෙමයි මෙහෙමයි කියලා පොඩ්ඩක් ඔන්න සිතුවිලි පහල කරනවා. යම් විතක්කේති තං පපංචේති. දැන් මේ විතර්කය හරහා එතනින් අපි කෙටියෙන් නතර වෙන්නේ සිතුවිලි දෙකකින් තුනකින් නතර වෙන්නේ අපි ඊට එහාට දිගට දිගට යනවා. ප්‍රපංචයන් දක්වා තින් දිවගෙන යනවා. ඒ දෙයම එතකොට මේ කනටත් සිද්ධ වෙනවා. කණෙන් සද්දයක් ආවහමත් කනේ සෝත විඥානය පහළ වෙනවා. ඒ හරහා ඔන්න ස්පර්ශය පහළ වෙනවා. ස්පර්ශයෙන් කනටත් ඔන්න වේදනාවක් පහළ වෙනවා. ඒ වේදනාව මොකද්ද කියන ඔන්න හඳුන ගන්නවා. හඳුනගෙන ඒ හරහා ඔන්න විතර්කයක් එන්න පටන් ගන්නවා. විතර්ක එකක් දෙකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ එතනින් අතර වෙන්නේ නැහැ. සුතේ සුතමත්තම් මට්ටමින් නතර වෙන්නේ අපි ඒ වෙනුවට ඔන්න ඒක දිගට යනවා. ඔන්න කතාවක් ගොතන මට්ටමකට යනවා. ඊළඟට නාසයේ නාසයෙන් ගඳ සුවඳයිත් දිවෙන් රසත් දැනිලා ඊළඟට කයෙන් ස්පර්ශයක් දැනිලා හිතට එන යම් සිතුවිල්ලක් නිසාත් ඔය දේම සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි ඒ ඒ ඒ ඉන්ද්‍රියනුත් බාහිර තියෙන නැත්නම් ආධ්‍යාත්මික ආයතනයත් බාහිර ආයතනයත් අතර මේ එක්වෑම එකතු වීම ස්පර්ශය හරහා ඇති වෙන විඥාන මට්ටම අපි එතනින් නතර කරන්නේ අපි එහාට දිගට අරගෙන යනවා. ගිහිල්ලා ඔන්න ප්‍රපංච මට්ටමක් දක්වා වර්ධනය වෙනවා. ඉතින් ඔය ප්‍රපංච මට්ටම තමයි ඉතින් බුදුරජාන් වහන්සේ මතක් කරන්නේ. ඒ කියන්නේ අපි එක අතකින් අපිව හික්මව ගන්න සිද්ධ වෙනවා. මොකද අන්තිමට වෙන්නේ අර ප්‍රපංච මට්ටමින් යම් පපංච යම් පපංචේති යම් පపంచ සංඥා සංඛා සමුදාචරන්ති කියලා තමයි වාක්‍යය ඉවර වෙන්නේ. කියන්නේ අන්තිමට මේ ප්‍රපංචය හටගත්තේ කොහෙන්ද කියලාවත් අපිට තේරුම් ගන්න බෑ. මේ තරමට අපි පැටලිලා අර පටන් ගත්තේ ඊටාම සුළු දෙයකින්, පුංචි දෙයකින්, පුංචි සංඥාවකින්. නමුත් අපි ඒ ඔස්සේ හිතාගෙන හිතාගෙන හිතාගෙන ගිහිල්ලා සෑහෙන වෙලාවක් මේ සිතුවිලි දාමයක පැටලුණාට පස්සේ අපි කොහෙන්ද පටන් ගත්තේ කියලාවත් අපිට වැටහීමක් නැහැ. ආපස්සට ඇවිල්ලා බලන්න හරි අමාරුයි. ඉතින් ඒ බඳු ස්වභාවයක් තමයි තියෙන්නේ. ප්‍රශ්නේ මොකද්ද තෙවැනි කොටසක් වශයෙන් කියන්නේ? පංච උපාදානස්කන්ධයේ උදයව්‍ය විදර්ශනා කළ යුතු ආකාරය පැහැදිලි කර දෙන්න. හරි. ඒකෙදී ඇත්තටම අපිට දැන් රූප උපාදානස්කන්ධය වශයෙන් සැලකුවොත් එතකොට මේ රූපය වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ සතර මහා ධාතුවත් සතර මහා ධාතු උපාදාන කරගත්ත රූපයනුත් කියලා. මෙතෙන්දී අපිට සතර මහා ධාතුවේ ප්‍රථම ධාතුව විපස්සනාවට නැංවීමක් වශයෙන් තමයි ඇත්තරම ධාතු මනසිකාරයේදී කෙරෙන්නේ. අපි බොහොම يعني හදාගත්ත එකඟතාවයක් භාවිතා කරනවා මේ කායික වශයෙන් අපිට දැනෙන සතර මහා ධාතුවේ ලක්ෂණයන් නිරීක්ෂණය කරන්න. ඒ කියන්නේ පටවි ධාතුව නම් ඔන්න තද ගතියකින්, මුරුදු ගතියකින්, රළු ගතියකින්, සියුම් ගතියකින්, බර ගතියකින්, සැහැල්ලු ගතියකින්, නැත්තම් ගොරෝසු ගතියකින්, සිනිඳු ගතියකින් ඔන්න පටවි ධාතුවේ ලක්ෂණ පෙන්눔 කරනවා. පටවි ධාතුව යම් විදිහකට නම් තියෙන්නේ. ඒ කියන්නේ පටවි ධාතුව නම් මේ අවස්ථාවේ අපේ අවධානයට ලක් වෙන්නේ. එයාගේ තියෙන්නේ ඔන්න ඔය වගේ ලක්ෂණ කිහිපයක්. ඊළඟට ආපෝ ධාතුව නම් ඔන්න වැగిරෙන ස්වභාවයක්, ගලාගෙන යන ස්වභාවයක්, ඒක රාශී කරන ස්වභාවයක් තමයි එයාගේ ලක්ෂණ වශයෙන් තියෙන්නේ. වායෝ ධාතුව නම් ඔන්න සෙලවෙන ස්වභාවයක්, පිම්බෙන ස්වභාවයක්, දරණ ස්වභාවයක්, ওই වගේ ලක්ෂණ ටිකක් තමයි වායෝ ධාතුවට තියෙන්නේ. ඊළඟට තේජෝ ධාතුවට උණුසුම් බවක් සිසිල් බවක් තමයි තියෙන්නේ. දැන් අපේ හිතට අපේ දැනුවත් භාවයට නැත්නම් නාම ධර්ම වලට මේ එකක් හෝ ලක්ෂණයක් අරමුණු වෙනවා නම් එතනින් ඒ අදාළ ධාතුව තමයි නිරූපණය වෙන්නේ. අපි හිතමු අපේ අපි කය දිහා අවධානයෙන් ඉන්නවා. ඉන්නකොට යම් තැනක ඔන්න කම්පන ස්වභාවයක්, චංචල වෙන ස්වභාවයක් ඔන්න තේරෙනවා. ඒ චංචල ස්වභාවය කියන්නේ එතකොට අපිට මේ වායෝ ධාතුවේ පින්නම් කිරීමක් වශයෙන් තේරුම් ගන්න පුළුවන්. ධාතුන් අපිට හඳුනා ගන්න පුළුවන් මේ ඒගොල්ලන්ගේ ලක්ෂණ වලින්. ඒගොල්ලෝ කතා කරන්නේ අපිට මේ භාෂාව හරහා. ඒ අපිට වෙන හඳුනා ගැනීමේ ක්‍රමයක් ඇත්තෙම නැහැ. අපි මනසින් තේරුම් ගන්න මේ ඒ ධාතුව පෙන්눔 කරන ලක්ෂණ වලින් තමයි අපි ඒගොල්ලන්ව මෙන්න මේ මේනම් මේ පටවි ධාතුව මේනම් ආපෝ ධාතුව මේනම් තේජෝ ධාතුව මේනම් වායෝ ධාතුව කියලා අපි හඳුනගන්නේ. දැන් මේවා බල බලා ඉන්නකොට දැන් ඇත්තටම මුලින් හම් වෙන්නේ මේ වැය තියෙන මේ පෞද්ගලික ලක්ෂණ. ඔන්න පටවිනම් ඔන්න තද ගති රළු ගති යන්න කිව්වා වගේ ඒ විස්තර ටිකක් හම් වෙන්නේ. තේජෝ නම් ඔන්න උණුසුම් ගති සිසිල් ගති. දැන් අපි මේවා බල බලා ඉන්නවා. ඒක තමයි ඇත්තටම නිමිති ගැනීමක් මුලදී කෙරෙන්න වෙනවා. කරන්න වෙනවා මෙතෙන්දී. අපිට එකපාරට ලොකු දෙයක් කරන්න බෑ. අපි ඉස්සෙල්ලා පුළුවන් තරම් සතිය වර්ධනය කරනවා කියන්නේ හිත බාහිර වෙනත් අරමුණු වලට යන්න නොදී බලන මේ කායික වශයෙන් දැනෙන මේ සතර මහා ධාතුවේ ලක්ෂණ බලමින් ඉන්න තමයි උත්සාහත් වෙන්නේ. එතකොට අලුතෙන් අපි විතර්ක කිරීමක් අවශ්‍ය නැහැ. මේ ගැන නම් කිරීමක්වත් අවශ්‍ය නැහැ. නම් කිරීමෙන් පවා මේක එක්තරාන්දමකින් මේ ව්‍යාකූල වීමක් නැත්නම් සංකීර්ණ වීමක් වෙන්නේ අපිට පුළුවන් නම් ඊටාම නිහඬ මනසකින් බොහොම සැහැල්ලු මනසකින් හැබැයි ලොකු ਵਿਚාර ස්වභාවයක් නැත්නම් ඒකට කියන්නේ කුතුහලයක් තියෙනවා මෙතන මොකද්ද වෙන්නේ කියලා. අන්න ඒ ඒ බඳු ස්වභාවයකින් බලාගෙන ඉන්නවා. බලන්න ඉන්නකොට මේ ලක්ෂණ පෙන්눔 කරන්න ගන්නවා. ඉතින් ඇතම් කෙනෙකුට මෙතෙන්දි තේරෙනවා දැන් මේ එක එක ධාතුන් තියෙනවා පටවි ධාතුව නම් ඔන්න තද ගති ආදී වශයෙන් මේවා තියෙනවා. මේ ඇතුලේ තියෙන වගේම ලක්ෂණ රාශියක් තමයි එළියෙත් තියෙන්නේ. එළියෙත් අපි දැන් මේ ගහක් කොලක් දෙහා බැලුවත් මේ මේ කෝපයක් පීරිසියක් අහර මේ මේ දේවල් බැලියා බැලුවත් ඒවත් තදගති තමයි තියෙන්නේ. මම මේ පටවි ධාතුව ගැන විතරයි කතා කරන්නේ. එතෙන්දී තේර එළියේ තියෙන පටවි ධාතුව ලක්ෂණයි ඇතුලේ තියෙන පටවි ධාතු ලක්ෂණය අතර කිසිම වෙනසක් නැහැ. ඉතින් කෙනෙකුට මේ මට්ටමේ පවා සෑහෙන නිබ්බිදාවක් පහළ වෙන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. මොකද ඔය රාහුලවාද සූත්‍රයක සඳහන් වෙනවා ඊට අමතරව ඔය ධාතු විභංග සූත්‍රය එහෙම සඳහන් වෙනවා. මේ විදිහට අපි අභ්‍යන්තර ධාතුන් නිරීක්ෂණය කරමින් ඉන්නවා. ඒත් එක්කම බාහිර ධාතුනොත් අපිට වැටහෙන්න ගන්නවා. ඒක කියන්නේ අපි නිරීක්ෂණය නොකලට නිකන් ණය විපස්සනාවකින් ඔක වැටහෙන්න ගන්නවා. එතකොට අපිට තේරෙනවා මේ අභ්‍යන්තරික පටවි ධාතුයයි එළියේ තියෙන පටවි ධාතුයයි අතර කිසි වෙනසක් නැහැ. එකම පටවි ධාතුවමයි. යාච අජ්ජත්තිකා පටවි ධාතු, යාච බාහිරා පටවි ධාතු, පටවි ධාතු රේවේසා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. මේ දෙක අතර කිසිම වෙනසක් නැහැ. එකම පටවි ධාතුවමයි. දැන් ඕකෙන් කෙනෙකුට ඔය ඔය කාරණේ හොඳින් හිතට ගියා නම් එතනින් පවා බුදුරජාණන් වහන්සේ විපස්සනා කරන්න උගන්වනවා තං නේතම් මම නේසෝ හමසින් නමේසෝ අත්තාති කියලා මේ දැන් එළියේ තියෙන එකම නම් මේ ඇතුලේ තියෙන්නේ. ඒ නිසා අපිට අලුතෙන් මේ ඇතුලේ තියෙන එක කෑල්ල මගේ කියලා අල්ලගන්න දෙයක් නැහැ. අපි දැන් එළියෙන් ඉඳලා වතුර ටිකක් දාගන්න ඇතුලට වතුර බොනවයි කියලා. නැත්තම් මොනවා හරි මේ තේ එකක් බොනවා කියලා. මේ එළියේ තියෙන දා තමයි ඇතුලට දැම්මේ. ඊට උන උදේට, දවල්ට, රාත්‍රියටත් ඉතින් ඔන්න මොනවා හරි බාහිරෙන් ආහාර ටිකක් ඇතුලට දාගන්නවා. දැන් මේ ආහාර ටිකම තමයි දැන් මෙතෙක් කාලයක් පුංචි කාලේ ඉඳන් අපි මේ කාපු බීපාහින්ම තමයි මේ කය ඇතුලලා තියෙන්නේ. නමුත් අපි මේ ඒ එළියෙන් දාපු ගතිය අමතක කළා. එළියෙන් දාපු කාරණේ අමතක කළා. අපි මේ ඇතුලේ තියෙන කොටස් ටික මගේ මගේ කියාගෙන ලොකෝට අල්ලන් ඉන්නවා. දැන් මේ භාවනාව හරහා අපිට පෙන්ලා දෙනවා මේ මේ ඔය වැරද්දගෙන ඉන්නේ එළියේ තියෙන එකම තමයි ඇතුලෙත් තියෙන්නේ. ඇතුලේ තියෙන එකම තමයි එළියෙත් තියෙන්නේ. ඉතින් ගිහිලා අන්න මේ දෙක හොඳට මේ නිරීක්ෂණය කරන්න කරන්න අන්න මේ දෙක අතර මේ මම කියලා දෙයක් පනවන්න දෙයක් නැහැ. ඇතුලේ තියෙන ධාතුවමයි එළියේ තියෙන්නේ. එහෙනම් මේ ඇතුලේ තියෙන එක විශේෂයෙන් මම කියලා සලකන්නවත්, ඒක මගේ කියලා සලකන්නවත්, මගේ ආත්මය කියලා සලකන්නවත් දෙයක් නැහැ. කියලා අන්න බුදුරජාණන් වහන්සේ ඒ විදිහට අපිට කමටහනක් දෙනවා. ඊට එහෙම දුන්නා නම්, එහෙම තේරුම් ගත්තා නම් අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ මේ බැලීම හරහා කියනවා මේ එතන නිබ්බිදාවක් පහළ වෙනවා. තන්නේ තම්මම නේසෝ හමසින මේසෝ අත්තාති යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ටම්බං. මෙන්න මේ යථාභූත ස්වභාවය මේ ඇත්ත ඇති සැටිය. ඇති සැටියෙන් දැකගත යුතුයි. යථාභූතං ඥාන එතම්මම නේසෝහමසින මේසෝ අත්තාති ඒව මේතං යථාභූපං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ටම්බං. මේ විදිහට දැනගන්න දැනගන්න දැකගන්න. එහෙම දැකගත්තා නම් අන්න මේ මේ හරහා නිබිදාවක් පහළ වෙනවා. මේ හරහා ඔන්න විමුක්ත වීමක්, මේ හරහා තැහැරීමක් සිද්ධ වෙනවා. දැන් මේ එක පැත්තකින් ඉතින් අපිට කියන්න පුළුවන් රූපය, රූපස්කන්ධය මේක මෙතෙන් තව මේ මට්ටමේදී අහුවෙන්නේ නැතුව ඇතම් කෙනෙකුට මේක තව තව බලබලා ඉඳද්දි මේවැය තියෙන පොදු ලක්ෂණ මතුවලා ඇතිවීම නැතිවීම රාශියක් වශයෙන් තේරුම් අරගෙන මේවැය තියෙන මොහොතක් පාසා වෙනස් වීම තේරෙන්න පටන් ගන්න. උදේ වය පට්ටමක් දක්වා ගිහිල්ලා ඔන්න මේ රූපස්කන්ධය ඇතිවීම නැතිවීම වශයෙන් නැත්නම් මේ එතෙන්දී ධාතු ලක්ෂණ වෙනුවට ඕන මොකක්කෝ ධාතුවක් තියෙනවා පොදුවේ සලකන්නේ පොදු ලකුණක් තියෙනවා කොයිකටත් තියෙන්නේ ඇතිවීම නැතිවීම රාශියක්. සමුදේ ස්වභාවයක් වය ස්වභාවයක්. ඒතකොට ඒවා බල බලා ඉඳද්දි ඔන්න අහුවෙන්නේ එතන රූපස්කන්ධයේ උදේවය බැලීමක් තමයි එතන සිද්ධ වෙන්නේ. ඉතින් මේ විදිහටම වේදනාවන්ගෙත් බලන්න පුළුවන්. වේදනාවන් කොහොමද ඇති වෙන්නේ නැති වෙන්නේ කියලා බැලුවහම එතන වේදනා ස්කන්ධයේ උදේවය බලා ගන්න පුළුවන්. ඊළඟට සංඥා සංඛාර එකපාරට අහුවෙන්නේ නැහැ. සංඥා සංඛාර අහුවෙන්නේ ඇත්තටම මේ ඇත්තටම කියනවා නම් ධම්මානුපස්සනා මට්ටමකදී තමයි සංඥා සංඛාර අහුවෙන තත්ත්වයක් ඇති වෙන්නේ. හැබැයි චිත්තානුපස්සනා මට්ටමකදී ඊට මෙහාදී ටිකක් රළු වශයෙන් අපිට එක එක හිත ඇති වෙලා නැති වෙලා යන හැටි. ඒ කියන්නේ රාගසිතක් ඔන්න උදේ තිබුණා දැන් නැහැ. අපිටම ද්වේෂසිතක් ඔන්න දවල් තිබුණා දැන් නැහැ. දැන් ඔන්න තියෙනවා බොහොම සද්ධාවන්ත සිතක් ආයේ පයකින් විතර ඒක නැහැ. තමන්ට තේරෙනවා මේ එක එක වෙලාවල් වල එක එක જાතියේ හිත තියෙන්නේ. ඒක දිගට පැවැත්මක් නැහැ. ඉතින් ඕක ටිකක් අර ඒ වගේ දල වශයෙන් හිතාගත්තාම Tamanට ඕක තේරුම් ගන්න පුළුවන් මේක මේ ඔය වගේ ඔය තරම්ම කාල පරිච්ඡේදයක් නෙමෙයි මේ ඊටා කෙටි කාලයකදී පවා තියෙන හිත් හරි ඉක්මනට නැතිලා ගිහිල්ලා. දැන් මේ වාඩි වෙන්න කලින් දැන් වන්දනා කරද්දී මේ පිඳුන්තු තීවිච්ච හිත් ටික නෙමෙයි දැන් මේ අහන් ඉන්නකොට තියෙන්නේ. එච්චරට ඒ වන්දනා කරද්දී තීවිච්ච හිත් ටික ඔක්කොම ඉවරයි. දැන් මේ අහගෙන ඉන්නවා. ඒකත් තව පොඩ්ඩක් එහාට ගියොත් දැන් මේ ඉස්සෙල්ලා වචනයක් කියද්දි තිබිච්ච හිත් එක නෙමෙයි දැන් මේ වචනේ කියද්දි තියෙන්නේ. ඒ මට්ටමට ඔන්න වචනයක් පාසා අකුරක් පාසා ඔක්කොම ඇතෙලා නැතිලා ගිහිල්ලා. එතකොට මේ හැම අහගෙන ඉන්න මොහොතක් පාසා, ඇහෙන මොහොතක් පාසා තිබිට හිට ටික ඔන්න ගිහිල්ලා. කියන්නේ එක වචනයක් එක වචනයක තියෙන ඒ ස්වර බිඳීමක් ඇහෙන්න නම් සිත රාශියක් පහළ වෙන්න ඕනේ. ඔන්න සෝත විඥාන පැත්තෙන්. හැබැයි අපිටම අහන් ඉන්න අතරේ අපිට බැලෙනවා මොකක් හරි. එතකොට ඒ චක්කු විඥාන පහළලා. ඒකත් ඔන්න අපි S2 පියවනකොට ඔන්න ඒකත් ගිහිල්ලා. ඊළඟට අපි උට ඔය අතරේ මොනා හරි ගඳක් සුවඳක් දැනෙනවා. ඒ ටිකත් අතර අර කලින් ඒවා ඔක්කොම ඉවරයි. දැන් මේ ගඳ සුවඳ වශයෙන් ඇවිල්ලා. නැත්නම් දිවෙන් මොනා හරි රසයක් ඇවිල්ලා. කයට මොනා හරි දැන් රිදෙනවා. ඉරියව්ව මාරු කරනවා. දැන් කයට මොනා හරි දැනෙලා. කාය විඥාන පහළ වෙලා. ඔය අතරේ ඉතින් මොනා හරි ඉතින් මතක් වෙනවා. ඉතින් එතකොට නම් මනෝ විඥානත් පහළ වෙලා. ඉතින් ඔය හැම ඔය වශයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ හිතේ සෑහෙන සිතුවිලි ඇති වෙලා නැතිලා යනවා. සිත් ඇති වෙලා නැති වෙලා යනවා. කියන කාරණේ තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ චිත්තානුපස්සනාවට යමුනහම මේ විදිහට ඉතින් අර හිත ගැන අවධානයෙන් ඉන්නකොට මේ විවිධාකාර මට්ටම් වලින් හිතේ පහළ වෙන විවිධාකාර සිතුවිලි තේරුම් ගන්න පටන් ගන්නවා. සිත් තේරුම් ගන්න පටන් ගන්නවා. ඒකම වර්ධනයක් වශයෙන් තමයි දැන් හිතට සංඥාවන් එනවා. එක එක අයව මතක් වෙනවා. ඒ අය හරහා ඔන්න විවිධ චිත්ත රූපම වෙනවා. ඒ හරහා ඔන්න සංඥාවන් ටික ටික හඳුන ගන්නවා. ඊටත් එහාට ගිහිල්ලා අපිට ඒ එන සංඥාවන් අපි තව මොකක් හරි වෙනස් කිරීමකට බඳුන් කරනවා. අපි ඒක සකස් කරනවා. අපි තුමු අපිට දැන් මතක් වුණා තමන්ගේ දරුවෙක් මතක් වුණා නැත්නම් තමන්ගේ ආරාමය මතක් වුණා මොකක් හරි දැන් මතක් වුණා. අපි එතනින් නතර වෙන්නේ ඔන්න ඒක දැන් කොහොමද දන්නේ? කවුරුත් ඇවිල්ලාද දන්නේත් නැහැ. කෑවද දන්නේත් නැහැ. බිව්වද දන්නේත් නැහැ. කියලා ඔන්න ඒ අපිට ආපු සංඥාව අපි හැඩ වැඩ කළා, අඩු වැඩි කළා, වෙනස් කළා ගන්නවා. ඔන්න සංස්කරණයක් අපි කරනවා. ඒ සංස්කරණය කිරීමුත් ඔන්න තේරෙන්න ගන්නවා. ඉතින් ඔය වගේ දේවල් තමයි ටික ටික ටික මේ තේරෙන්න තේරෙන්න අර ඒවැය තියෙන ඇතිවීම නැතිවීම ස්වභාවය හරහා ඉතින් දැනගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපිට මේ පංචස්කන්ධය ඇත්ත වශයෙන්ම මේ කොහොමද ඇතිවීම නැතිවීම වශයෙන් උදේ වය වශයෙන් දැනගන්න තියෙන්නේ. මම හිතන ප්‍රමාණවත් කියලා. ඔව්. හොඳයි තේරුම් ගන්න. ස්වාමීන් වහන්සේ මේ අර පළවෙනි ප්‍රශ්නේදී ඔව්. දැන් වේදනාව හට ගන්නවනේ. ඔව්. මේ ස්පර්ශය ඇති වෙලා ඊට පස්සේ වේදනාව හට ගන්නවා. ඊට පස්සේ අපි වේදනාව විඳීමක් කරනවනේ. එන්නේ විදි මේ එතකොට ඊට පස්සේ සංඥාව ඇති වෙන්නේ. එහෙම ඉතින් කියමු. එහෙම කියමු. ඉතින් ඔය මේ විනාඩියකට පස්සේ හැස් වෙනව නෙමෙයි. ඒ මොහොතේම ඇති වෙනවා. ඒ මොහොතේම ඇති වෙනවා. මේ එතකොට විදීම තියෙන තැනදීද නවත්තන්න ඕනේ. මොකකටද? ප්‍රපංච කිරීම නවත්තන්න ඕනේ. නෑ, ඒතරම් විඳිනකොට සංඥාත් ඇවිල්ලා. සංඥාවන් පව ඇවිල්ලා. ඇවිල්ලා. ඉතින් ඔයකේ නවත්තන්න වෙන්නේ අපි දුමු විතර්කයකටත් ගියා. අපිට දැනෙනවා මොකක් හරි ඔන්න විඳීමෙත් ඔන්න දුක් වේදනාවක් එහෙම හිතා ගන්න උනත් වරදකුත් නැහැ. ඒ කියන්නේ දුක් වේදනාවක් පහළ වුණා. නැත්නම් සැප වේදනාවක් පහළ වුණා. මේක වේදනාවක් වශයෙන් දැනගත්තා. එච්චරයි. ඉන් එහාට යන්නේ නැත්නම් එතනින් නවත්තන්න පුළුවන්. පුළුවන් කියන්නේ ඉතින් ඒක ඒකත් ඉතින් සෑහෙන සතිමත් වීම හරහා තමයි. නැත්තම් අපි මේ වේදනාවත් එක්ක සංඥාවන් ඇවිල්ලා සංඥාවත් එක්ක තමයි අතන ප්‍රපංචයට පටන් ගන්නෙ. බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ ප්‍රපංචයේ මුල හැටියට පෙන්වන්නේ සංඥාව. එතකොට මේ සංඥාවන් හිතේ එනවත් එක්ක අපි හිත ගැන හොඳ අවධානයෙන් ඉන්නවා නම් ඇත්තටම ඉතින් ඒක කරන්නේ චිත්තානුපසනාවකට ධම්මානුපසනාවකට ගියාම හිත ගැන තරම් දුරට අවධානයෙන් ඉන්න එක. එතෙන්දී ඔන්න හිතේට සංඥාවක් පහළ වුණා. එතන එපමණකින් නතර වෙන්න උත්සාහ කරන්න වෙනවා. ඒ නිසා අපිට වේදනාවෙන් නවත්තනවා කියන එකට වඩා වේදනාවන් සංඥාවන් හරහා වන විතර්කයක් පහළ වෙන්න ඉඩ තියෙනවා. පොඩ්ඩක් ඒ කියන්නේ මුලදී ඒ මට්ටමේදී පවා يعني මේ මට්ටමේදී වැඩි දුර යන්න නොදී නවත්ත ගැනීම තමයි ඇත්තටම මුලින් කරන්න වෙන්නේ. يعني අපිට සාමාන්‍යයෙන් සතිමත් බව අඩු නම් අපි තුමු දැන් අපි සක්මන් භාවනාවේ යෙදෙනවා. යෙදෙනකොට ඔන්න කාව හරි දකිනවා. දැකලා ඒ දැකපු දේ ඔස්සේ අන්න අපි සම්පූර්ණයෙන් අතරමං වීමක් වෙනවා අපිට සතිමත් භාවයේ නැත්තම්. අපි තුමු විනාඩි 5ක් අතරමං වෙලා හිටියා කියලා. සම්පූර්ණයෙන් වෙන ලෝකෙක හිටි. ඔන්න ටක් ගාලා මතක් වෙනවා නෑ මම මේ ආවේ භාවනා කරන්න කියලා. ඊට පස්සේ මතක් වුණාට පස්සේ ඔන්න ආයෙ ගන්නවා හිත. දැන් විනාඩි 5යි අතරමං උනේ. ඊපස්සේ ඔන්න තව සතිය දිනු වෙන්න දිනු වෙන්න අර විනාඩි 5 වෙනකොට ඉන්නේ විනාඩි 4යි. විනාඩි 3යි විනාඩි 2යි. අපි තුන තප්පර 30යි ඉන්නේ. ඔන්න ඊට පස්සේ ආයෙ තව සතිමත් වෙන්න වෙන්න හිත ඉන්න යෝන අරමුණේ ඉන්නේ නැතුව අනිත් අරමුණට පයින්නකොටම දැනෙනවා. එතකොට ඉතින් විතර කපන්න පුළුවන්. එතකොට අන්න පුළුවන් තරම් මේ ඒ තේරුම් අරගෙන නැවතත් ගේන්නයි තියෙන්නේ. නැත්තම් ගේන්නේ මේ හරි නැත්තම් හිත පුරුදලා තියෙනවා නම් දැනටමත් මේ අරමුණේ ඉන්න අවශ්‍ය අරමුණේ ඉන්න යාම එනවා. අපි දැන් අපි සතියෙන් දැන ගැනීම විතරයි අවශ්‍ය වෙන්නේ. ඔව්. ගෞරවනීය ස්වාමින් වහන්සේ සතිය හොඳින් දියුණු කරගත් යෝගාවචරයෙකු විසින් අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා ගැඹුරුන් ගැඹුරින් මෙහෙණෙහි කළ යුතු හෙවත් විදර්ශනා කළ යුතු ප්‍රධාන ධර්මතාවයන් මොනවාදයි පැහැදිලි කර දෙන මෙන් ගෞරව පූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි. ප්‍රධාන ධර්මතාවයක්. ඉතින් එක එක පැති වලින් කියන්න පුළුවන්. ඇත්තටම දැන් ධම්මානුපස්සනා පැත්තෙන් එහෙම කියනවනම් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඔන්න නීවරණ හිතේ පහළුණොත් ඒවා දැනගන්න. ඊළඟට වෙන පැත්තකින් කියනවා නම් ඔන්න හිතේ ආයතන පැත්තෙන් කියනවා ඔන්න අපි ඇහැ අරගෙන ඉන්නකොට ඇහැට රූපයක් සම්මුඛ වීම නිසා ඔන්න හිතේ නැත්නම් වෙලාවට කෙලෙසයක් පහළ වෙන්නත් පුළුවන්. ඒවා දැනගන්න. ඊළඟට ඊටත් එහා ගිහිල්ලා ඔන්න හිතේ ඇතම් වෙලාවක ඔන්න සතිමත් භාවයක් තියෙනවා. ඒ තියෙන බව දැනගන්න. මේකෙත් අඩු වැඩි වීම වෙනවා. ඇතම් වෙලාවක හොඳට සතිය තියෙනවා, ඇතම් වෙලාවක සතිය නැහැ. ඇතම් වෙලාවට හොඳට ප්‍රඥාව තියෙනවා, ඇතම් වෙලාවක ප්‍රඥාව නැහැ. බොජ්ජංග ධර්ම පවා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. මේවැය පවා වෙනස්කම් සිද්ධ වෙනවා. අඩු වැඩි වීම සිද්ධ වෙනවා. ඇති වෙනව නැති වෙනවා. ඊට පස්සේ ඉතින් පෙන්නවා ඔය ස්කන්ධයන් ගැන ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම වශයෙන් ඒවා ඉතින් බලන්න පුළුවන්. ඉන් එහාට ගිහිල්ලා ඉතින් තමන්ගේම කියන්නේ හිත කොහොමද මේ වෙලාවේ ආතතිගත වෙලාද නැත්නම් හිර වෙලා තද වෙලා මොකක් හරි දෙයක් ග්‍රහණය කරගෙන අල්ලගෙනද ඉන්නේ කියලා බලලා එතනින් හිත නිදහස් කර ගැනීම වශයෙන් ඔන්න අපිට ප්‍රායෝගිකව චතුරාර්ය සත්‍ය මට්ටමක් කතා කරන්නත් පුළුවන්. ඉතින් අර මෙහෙම ප්‍රශ්නයක් අහවම හරි අමාරුයි මේ පොදුවේ ලොකු උත්තරයක් දෙන්න. තමන් කළා අහන එක තමයි වටින්නේ. නැත්තම් ඉතින් ඔන්න පොතකින් බලන්න පුළුවන්. ඔව් බොජ්ජංග ධර්මත් ඉදිරිපත් කළා තියෙනවා. කියන්නේ බොජ්ජංග ධර්ම වුණත් අඩු වැඩි වීම සිද්ධ වෙනවා. ඒවත් දැක ගන්න මේ ධම්මනුපසනාදී මේ අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ මෙතෙන්දී මේවා ඔක්කොම එකම පොදියට දාලා තමයි බැලෙන්නේ. ඒ කියන්නේ මේවා මේ කියන්නේ කියන්නේ සංස්කාර සංස්කාරයන් සියල්ල කෙරෙහි එක්තරා අන්දමක උපේක්ෂාවක්. එකක් මෙන්න මේක හොඳය මේක නරකය කියලා බැලීමක් වෙනුවට මේ කොයි දෙයක් ඇති වෙලා නැති වෙලා යනවා. කොයි දෙයක් ගැන තියෙන එක්තරා අන්දමක මධ්‍යස්ථ භාවයක්. එහෙම පැත්තකට තමයි ගෙනියන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ අවසරයි මම ආනාපාන සතිය කරන යෝගී නියක්මි. එසේ කරන විට හුස්ම ඉහළ පහළ යන හැටි හොඳින් පෙනේ. පිම්බීම හැකිලීමත් උදරයේ මට දැනේ. උඩුතොලේ හුස්ම හැපෙනවා එසේ බලන විට නාස්පුඩු දෙකේම දැනේ. සමහර විට එක නාස්පුඩුවකින් හුස්ම ඇතුල්වන බව තේරේ. ඇතුළට හුස්ම යන විට සීතලටත් පිටවන විට උණුසුමටත් දැනේ. වේදනා රිදීම් කැක්කුම් නැතිව පැයක් පමණ වේලා මෙසේ ගත කළ හැක. සක්මන වම දකුණ කියා පාද තබමි. එසේ කරන විට පායට තද ගතියක්, ගොරෝසු ගතියක් දැනුණා. එසේ කරන විට වර්තමානයේදී වම දකුණ නොකියා පාදයේ මාරු වෙන හැටි බලමින් සක්මන් කළ හැක. මෙසේ විනාඩි 45ක් පමණ ගත කර පරයන්කයට යමි. මගේ භාවනාව දියුණු කර ගැනීම සඳහා උපදෙස් පතමි. තෙරුවන් සරණයි. හොඳයි කාගෙද කියන්න පුළුවන්ද? හොඳයි දැන් කොච්චර කාලයක් තිස්සේ ඔය தත්ත්වය අත්දකින්නවද? මේ දවස් දෙක තුන විතරයි. කියන්නේ ගෙදරදි ගෙදරදි භාවනා කරනවද? ඔව් ස්වාමීන් වහන්සේ. ඔව් දැන් අවුරුදු කීයක් විතර භාවනා කරනවද? ගෙදරදී tikai ස්වාමීන් වහන්සේ මීට ඉස්සෙල්ලා මීත්‍රිකල වෙtti. ඔව්. ඒ කියන්නේ දවස් 10කට 7කට මම. ඔව්. හරියටම මතකයි. එහෙම එකට ආවා. එච්චරයි. ඔව්. ඒ දවස්වල හොඳටම කළා. ඒත් ඔයින් එහාට යන්න අමාරුයි. හොඳයි. දැන් දැන් ඉන්න තත්ත්වයේ එතකොට තේරෙන විදිහට ඒ කියන්නේ අර වගේ කියන්නේ හුස්ම සංසිඳීමක් වෙනවද? සංසිඳීමක් එක එක වෙලාවකට හයියෙන් හුස්ම ගෙනෙනවා. ඊට පස්සේ දැනෙන්නේ නැතුව වාගේ ඉමින් තුන් පාරක් හතර පාරක් වෙලා ආයෙත් හයියෙන් හුස්ම ගෙනෙනවා. හරි. එතකොට වෙලාවට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. හිත හිතනම් වෙනස් වෙන්නේම නැහැ. දැන් ඉස්සර ගොඩක් කලාවට හිත වෙනස් වෙනවා. දැන් හිත වෙනස් වෙන්නේම නැහැ. ඒ වුණත් හොඳට ඇහෙනවා අවට සිදුවීම්. ඒ වගේ දේවල්. ඇහෙනවා ඒ වුණාට ඒවට හිත යන්නේ නැද්ද? හිත යන්නේ. හිත යන්නේ හිත තියෙනවා නාසිකාග්‍රේ. ඔව්. එතන තියෙනවා මෙතනින් පිට වෙනවා හොඳට තේරෙනවා. සමහර වෙලාවට නාස් දෙක කුඩු දෙකින්ම පිට වෙනවා. සමහර වෙලාවට එක පුඩු පිට වෙනවා මෙතනින් හොඳටම දැනෙනවා. හොඳයි. උදරේ ඇඟිලි පිම්බීම. ඒකත් තේරෙනවා. තේරෙනවා. ඔව් දැනට ආනාපාන සතියෙම යමු. ඒ පැත්ත හොඳට අහුවෙලා තියෙන හින්දා ඒක තව ටිකක් වර්ධනය කරන්න. තව ටිකක් දැන් මේක බෑම්ම බලන්න යන්න එපා. උදරේ පිම්ම හැකිලිම බලන්න යන්න එපා. ඒ වෙනුවට නාසිකාග්‍රේම හිත තියාගන්න. තියාගෙන බොහොම කියන්නේ ඉවසීමෙන් යුක්තව බලන් ඉන්නවා මේ ආස්වාසයට මොකද වෙන්නේ. හරි ඔන්න ඒක සිවුම් වෙනවා කියලා කියමුකෝ. නැත්නම් ඒක තව පොඩ්ඩක් ඕනනම් බලන්න මේක දැන් මෑනියන්ට අහු වෙලා තියෙන්නේ ටිකක් තාම ගොරෝසු හරිය. පුළුවන් ද කියලා බලන්න මේක මේ ඊටාම සිවුම්ම පටන් ගන්න හැරියත් අල්ලගන්න. ඊට පස්සේ ඔන්න ඒකේ උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න මැද ටික කොහොමත් හම්බ වෙනවා. ඊට පස්සේ අගටත් තියෙන ඊටාම සියුම් ස්වභාවයක්. ඒ සියුම් ස්වභාවයත් හම්බ වෙනවා. බලන්න මුළු ලෝකෙම අමතක කළා. දැන් මේ නාසිකාග්‍රය ගැන නාසිකාග්‍රයේ හිත නිකන් පවත්වනවා, නවත්තගෙන වගේ ඉන්නවා. ඉන්නකොට ඊටාම සියුම් ඔන්න ආස්වාසයක් පටන් ගන්නවා. ඊට පස්සේ ටික ටික ඒ දැනීම වර්ධනය වෙනවා. ඊට පස්සේ ඒක අඩු වෙලා හිමීට නැති වෙලා යනවා. ඊට පස්සේ ඔන්න ප්‍රස්වාසය පටන් ගන්න කලින් පුංචි පොඩි හිඩසකුත් තියෙනවා. ඔන්න ඒකත් බලන්න අල්ලගන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ ඔන්න ප්‍රස්වාසයත් ඊටාම සියුම්ම පටන් ගන්නවා. ඒ මුල් මුල් අවස්ථාව පව අල්ලගන්න පුළුවන්ද කියලා බලන්න. ඊට පස්සේ ඔන්න ටිකක් හොඳට තේරෙන්න ගන්නවා. ඊට පස්සේ ඔන්න ආයෙත් ඒ දැනීම අඩු වෙලා යනවා. ඊළඟ ආස්වාසය පටන් ගන්න ඉස්සලා පුංචි පොඩි හිඩසක් තියෙනවා. බලන්න ඔය මුළු චක්‍රයම අල්ලගන්න පුළුවන්ද කියලා. අහුණාද එහෙම? ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා මට ඒක අල්ලගන්න අමාරුනේ. අමාරු නේද? දැන් බලන්න. දැන් හිස්තෙන්. ඔය කමන්නේ. එහෙම එහෙම කියලා ඒකම අල්ලන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මේ කියපු වෙවෙන් පුළුවන් තරම් ප්‍රමාණයක් බලන්න අල්ලගන්න පුළුවන්ද කියලා. මේ වෙන වෙන තැන් වලට හිත යොදන්න එපා. වෙන තැන් වලට හිත යොදන්න නැතුව අවධානයෙන් ඉන්න නාසිකාග්‍රේ ප්‍රදේශයේ විතරක්. එතකොට ඔන්න ආස්වාසය ප්‍රස්වාසය මේ වෙනස්කම් ටික හඳුනා ගන්න පුළුවන්ද කියලා බලන්න. බලන්න තව ටිකක් සක්මන් භාවනාවත් හොඳට කරනවද? ඒකෙත් يعني මෙනෙහි කිරීමක් සහිතවද කරන්නේ? හිත මේ පාද බලන්නේ නැතුව සාමාන්‍ය හිත දිහා බලාගෙන සක්මන් කරනවා. එතකොට මොනවද තේරෙන්නේ? කිසිම මේ ඇඟට දැනීමක් නැතුව එහාට මෙහාට යන්න පුළුවන්. ඔව්. දැන් ඇඟට දැනීමක් නැතුව යනවා වෙනුවට බලන්න මේ පාද වදිනවනේ පොළවේ. පොළවේ පාද වදිනකොට මොනවද තේරෙන්නේ? ඒක නම් මම බැලුවේ නැද්ද? වම දකුණ විතරයි තමයි. ඒක තමයි. දැන් වම දකුණ බලන්න වම දකුණ කියන එක කියන්නේ නැතුව ඔව් වම දකුණ බල බල ඈ හිතින් වම දකුණ බල බල හා කමන්නේ. දැන් හිත එළියට යන්නේ නැද්ද? gedara මතක් වෙන්නේ නැද්ද? ඒක කරනකොට? මතක් වෙන්නේ නැහනේ. හොඳයි. එතකොට දැන් බලන්න එහෙමනම් gedara මතක් වෙන්නේ නැත්නම් වෙන කාවක් මතක් වෙන්නේ නැත්නම් දැන් ගාහන්ට වමේ දකුණේ හිත තියෙනවා නම් වම දකුණ කියලා කියන්නේ නැතුව බලන්න පුළුවන්ද කියලා දැන් දැනෙන දේත් එක ඉන්න. එහෙම තමයි බැලුවේ. වම දකුණ කියන්නේ නැතුව දිගටම ගියා එහාට. හොඳයි. ඒ කියන්නේ පාදයන් වලට දැනෙන දේත් එක ඉන්න. තේරෙනවද කියන එක? කියන්නේ දැන් වම් පාදයේ පොළවේ වදිනවා වදිනකොට අපි හිතමු දැන් සක්මන් කරන්නේ වැලි මළුවේ කියලා. එතකොට තේරෙනවනේ දැන් වැලි මළුවේ දේවල් තේරෙනවනේ. සමහරලා තැන් ගොරෝසි සමහර තැන් සිනිඳුයි ඒවා තේරෙනවනේ. අන්න ඒ ලක්ෂණ ටිකත් එක්ක ඉන්න. තේරෙනවද? ඒ ලක්ෂණ ටිකත් එක්ක බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ආයි ඊළඟ කකුලට බලනවා. ඊළඟ කකුල පොළවේ වදිනකොට මොනවාද වෙන්නේ? ඒකත් බලාගෙන ඉන්නවා. ඊළඟට ආයි අනිත් කකුලේ ආයි බලන් ඉන්නවා. ඔය විදිහට කරන්න. කළා තව ටිකක් ආයි පස්සේ ලියන්නකෝ ආපහු. හොඳයි. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්ස. සක්මන් භාවනාව. ඊයේ හා අද දින පැයක පමණ කාලයක් මා සක්මන් භාවනාවේ යෙදුණෙමි. සක්මන් භාවනාවට මා වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. ඒ ධන හිස්වල ආබාධයක් තිබුණ බැවිනි. එහෙත් අද දින පැයක කාලයක් ඒ සඳහා ගත කළෙමි. ලනු පැදුරේ සක්මන් කරමින් සිටින විට මාගේ දෙපා වලට දැනුණ රළු බව හා වේදනා සහිත බව මා අත්විඳෙමි. පළමුව විලුඹේ වැඩි දෙවනිව ඇඟිලි තුඩු වදිනවා දැනිනි. මෙසේ සක්මන් කරමින් සිටන විට ශරීරයේ තදබර ගතියක් හා පා එසවෙනවා අත්පා එසවෙනවා එසවෙනවා දැනෙනු අතර পায় තබන විට මහත් බරක්සේ දැනින. මාගේ ශරීරයේ බර වැඩි වී ඇතිසේ මට දැනින. ටික වේලාවකින් ඒ බර ගතිය සැහැල්ලු වී මා පාවෙන ගතියක් දැනින. දෙපායට මහත් සිසිලක් දැනින. මෙසේ මා විනාඩි 45ක් පමණ සක්මනෙහි යෙදුණෙමි. එම අවසන් එම අවසන් කාලයේදී මට ආශ්වාස ප්‍රාශ්වාස කිරීමට අපහසු වන බවක් දැනුනි. පෙනහැල්ල පුපුරන පුපුරන්න ආසන්න වන වාසේ දැනිනි. ටික වේලාවකින් ආශ්වාස ප්‍රාශ්වාස රළු ගතියට දැනි ක්‍රමක්‍රමයෙන් ආශ්වාස ප්‍රාශ්වාසය නොවන තරමට දැනි දැනි නොදැනි ගියේය. එය සක්මන් භාවනාවේදී අත්විඳි පළමු අත්විඳීමය. එය මා පර්යංක භාවනාවේදී අත්විඳි අවස්ථාව මෙන් විය. සක්මන් භාවනාවේදී එසේ සිදුවන්නේ දැයි පහදා දෙනසේක්වා වැරදි ඇතොත් නිවැරදි කර දෙනසේක්වා අවබෝධ කර දෙනසේක්වා. පර්යංක භාවනාව. පර්යංක භාවනාවේදී මා විනාඩි 5කින් 10කින් සමහර අවස්ථාවලදී පැය භාගයක් පමණ කාලයකදී සමාධිගත වේ. එසේ එසේ සමාධිගත වීමට පෙර විනාඩි දෙකක් පමණ මා එහාට මෙහාට පැද්දෙන්නාක් මෙන් දැනේ. මා පැද්ද වෙනවා අන් අයට පෙනේදැයි ලැජ්ජාවක්ද සිතිනි. එය විනාඩි දෙකක් පමණ විය. ආශ්වාස ප්‍රාශ්වාස කරමින් සිටින අවස්ථාවේදී ආශ්වාසයේ මුලදී හෝ අගදී ආශ්වාස ප්‍රාශ්වාසය කර ගැනීමට නොහැකිසේ තද ගතියක් දැනේ. පෙනහැල්ල පිපිරා යාමට ආසන්න තත්වයක්සේ මට දැනේ. තද ගතියට දැනෙන ආශ්වාස ප්‍රාශ්වාසය රළුවට දැනි ක්‍රමක්‍රමයෙන් ලිහිල්ව දැනි නොදැනි යන තත්වයට පත්වේ. මෙසේ පැයකට පැයකමාරකට පමණ කාලයක් එසේ සිටිය හැක. එසේ ඉන්නා විට උදරයේ කැළඹීමක් දැනෙන්නට විය. උදරයේ මස් දඟලන වාසේ දැනින. දෙපා වේදනා දෙමින් නැති වී යන්නේය. මෙසේ සිදුවන්නේ දැයි නිවැරදි කර පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට අත් භවයේදීම නිවන් සුවාත් වේවායි ප්‍රාර්ථනා කරමි. කාගෙද කියලා දැනගන්න පුළුවන්ද? මෑණියකද? මේ ඒ කියන්නේ දැන් ආනාපාන සතියේ ඉන්නව වෙනුවට වෙන දේවල් බලන්න පුළුවන් මං හිතන්නේ මම ඊට කලින් කතා කළා නේද? එතකොට මං එදා කිව්වේ මොකද්ද කියලා මතක කරනවද පොඩ්ඩක්? ආනාපාන සතිය? එදා මම මොකද්ද කිව්වේ කියලා මතක නැද්ද? මම මට මතක විදිහට අර ආනාපාන සතියේ ටිකක් තව යන්න කියලා වගේ දෙයක් තමයි මට මතක විදිහට කිව්වේ. ඊට මතක නෑ මටත්. කොහොම නමුත් කමන්නේ දැන් දැන් தත්ත්වයේ විදිහට කියන්නේ ආනාපාන සතිය හොඳට තැම්පත් වීමක් නිරීක්ෂණය කරනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ මේ පෙනහළු පුපුරනවා කියලා කියන්නේ. <laughs> ඒ අර එහෙම ඉන්නකොට يعني බලෙන් හුස්ම ගන්නවද? බලෙන් හුස්ම ගන්නේ නැහැ. මට එහෙම අර තද ගතියක් වගේ දැනෙනවා ස්වාමීන් වහන්සේ. හරි. එහෙම අර ඇත්තටම අර පුපුරන්න තරම් වගේ මේ තේරෙනවා. ඔව් තේරෙනවා. තෙරපීමක් ඇති වෙනවා. ඒක ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ කියන්නේ දැන් අපි දැන් හිත සමාධි කරනවා කියලා එකඟ කරනවා කියලා කරගන්නෙත් ඔය වගේ පුංචි දේවල් ලොකු කරලා දැනගන්න. එහෙනම් සමාධි හිතේ ලක්ෂණය තමයි මේ පුංචි දැනීමක් හොඳට ප්‍රබලව පෙන්눔 කරලා දෙනවා. නැත්තම් අපිට මේක දැකගන්න හැකියාවක් නැහැ විසිරිච්ච මනසකින්. ඉතින් දැන් හිත සමාධි වුණ හින්දා මේ කොහොමත් දැන් අපේ හුස්ම ගන්නවත් එක්ක මේ ඊළාට කෝඩුවේ තදවීමක් සිද්ධ වෙනවා. ඒක හැබැයි දැනෙනවා අර පුපුරන් එන තරමට දැනෙනවා. ඒක වරදක් නැහැ. ඒ නිසා දැන් ආනාපාන සතියෙන් දැන් හුස්ම තැම්පත් වෙලා හොඳට නාසිකාග්‍ර ප්‍රදේශයේ රඳවගෙන ඉන්න පුළුවන් කියලා විශ්වාසය ඇවිල්ලා තියෙනවද? එහෙමයි. හොඳයි. එහෙමනම් කායික වශයෙන් ඔය දැනෙන දේවල් නිරීක්ෂණය කරාට කමක් නැහැ දැන්. ඒ කියන්නේ ආනාපාන සතියෙන් කොච්චර ඉතර වෙලා යනවද හිත එකඟ වෙන්න හොඳට? සමහර අවස්ථාවලදී මේ මේ විනාඩි දෙකක් තුනකිනුත් වෙනවා. විනාඩි 5ක් 10කිනුත් වෙනවා. පැය භාගිකුනුත් වෙනවා. හොඳයි. කමන්න. ඒක අඩු වැඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් ද නින්දට වටගන්නෙත් නැතුව හිත විසිරෝ ගන්නෙත් නැතුව නාසිකාග්‍ර ප්‍රදේශයේම නිකන් රඳවගෙන ඉන්නා වගේ පුළුවන් පවත්වගෙන ඉන්න පුළුවන්ද? පුළුවන්. හරි. එහෙමනම් ඔය දැනෙන දේවල් වලින් යන්න පුළුවන්. දැන් මේ තද ගතිය දැනෙනවා නම් ඒ තද ගතිය හොඳට නිරීක්ෂණය කරන්න. හොඳට වෙලක් තියෙනවා. ඒ කියන්නේ හොඳට තේරලා තියෙනවානේ. ඉතින් ඊළඟට ආයිත් වෙන තැනක තද ගතිය දැනෙනවා නම් ඒත් වෙන වෙන තැන් වලත් බලුවට වරදක් නැහැ. ඊළඟට ඒව විතරක් නෙමෙයි අපිට උදරයේ නිකන් චලන ස්වභාවය තේරෙනවා නම් ඒවත් බලන්න. එහෙම දැනුණා. උදරේ තද වේවුලුමක් වගේ ඇති වුණා. හරි. ඔව්. ඒ මම මේ සමාධි වෙන්න එනකොටම ස්වාමීන් වහන්සේ නිකන් මාව පැද්දෙනවා පැද්දෙනවා වගේ වඩදෙනවා. ඒකත් ඒකත් වෙනවා. ඒකෙත් වරදක් නැහැ. ඒ කියන්නේ ඒක පොඩි පැද්දීමක් වෙන්න පුළුවන්. ඒකත් හැබැයි අපිට ලොකුවට පේනවා. නිකන් ලොකුවට යනවා වගේ තේරෙන්නේ. පිටටත් පේනවද දන්නේ නැහැ කියලා. ඔව්. ඒ කියන්නේ يعني එකේ දැන් ওই ධාතු හතරේම ක්‍රියාකාරීත්වය අපිට පෙන්눔 කරනවා. පෙන්눔 කරද්දී ඉතින් වායෝ ධාතුවෙන් ඔන්න ඒ වගේ පැද්දීමක්, චලවීමක් සිද්ධ වෙනවා. හැබැයි අපිට අර සමාධි හිතට තේරෙන්නේ වෙන ලොකු විශාල පැද්දීමක් වශයෙන් තමයි පෙන්눔 කරන්නේ. එහෙම තමයි. තද පැද්දීමක් ඇති වුණා. ඔව්. ඉතින් ඒ නිසා මේ කොයි ලක්ෂණේ වුණත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔය කය පෙන්වන්නේ මොන මොන ලක්ෂණද ඒවා කෙරෙහි يعني එකක් ගැනවත් විශේෂයෙන් මෙන්න මේක විතරයි බලන්නේ මේක බලන්න එපා කියලා එකක් නැහැ. ඔය ධාතුන් හතර මොන මොන විදිහට ඉදිරිපත් වුණත් එක් මේ ඒවා මේවා දැක ගන්නයි තියෙන්නේ. දැන් වෙලාවට මේ බර බරගතියක් දැනෙනවා. ඒක මොන බලන් ඉන්නකොට ඔන්න සහැල්ලු වෙලා යනවා. ඊට පස්සේ ඔන්න වෙන වෙන දෙයක් ඔන්න මේ ඊට වඩා හොඳින් තේරෙන ගන්නවා. ඒක ඊට බලන් ඉන්නවා. ඒ විදිහට මේ මුළු කයම දැන් වළංගුයි භාවනාවට. ඊට පස්සේ ආය ආනාපාන සතියට යන්න උමනා වෙන්නේ හිත විසිරුණොත් විතරයි. මේ වෙනුවට දැන් මේ කායික වශයෙන් දැනෙන මේ හැම දෙයක්ම බලන බලනකොටත් ඒ දැනෙන දේ දේ හොඳට දැනෙන තැනට හිත එකඟ කරලා බලන්න. ඒ කියන්නේ අපි තුමු දැන් මෙච්චර විතර ප්‍රදේශයක දැනෙනවා කියලා හිතන්නකෝ. ඒකේ මේ කියන්නේ මුළු ප්‍රදේශයෙන් බලන්න ගියොත් එච්චර යොමුවක් නැහැ. නාභිගත වීමක් වගේ නෑ. මේකෙත් තියෙනවා නම් යම්කිසි නිකන් කේන්ද්‍රයක් තියෙනවා නම් මේ තදටම දැනෙන තැනක් තියෙනවා අන්තෙන්ට හොඳට හිත යොමු කරලා බලන්නයි තියෙන්නේ. ඔය විදිහට යන්න වරදක් නැහැ. සක්මන් භාවනාවෙත් දකින්න තරම් ප්‍රශ්නයක් නැහැ. සක්මන් භාවනාවට මම ඉස්සෙල්ලා කැමැත්තක් තිබුණේ මට ඒක වටහා ගන්න බැරි වුණා. ඊයේ යදයි දෙකේ සක්මන් භාවනා කරනකොට මට ඒ වැටහි නැති වුණා. ඒක තමයි. දැන් අද කෙරලා තියෙන හොඳයි. ඒක තමයි. සක්මන හොඳටම කරගෙන යන්න. මොකද සක්මනේ දැන් ඔය අද මම කියපු පරයන්කේදී කරන්න තියෙන එකේ අතර දැන් ලොකු වෙනසක් නැහැ. සක්මනේදීත් කරන්න ඔය වගේම දෙයක්. දැන් හොඳ අවධානයෙන් ඒ ඒ පාදයේ ස්පර්ශය තේරුම් ගනිමින් යන්නයි තියෙන්නේ. එතන එතන හිත පවත්වමින් ඒවට මොකද වෙන්නේ කියලා නිරීක්ෂණය කරමින් යන්නයි තියෙන්නේ. ඒ සක්මන් භාවනාවේදී ස්වාමීන් වහන්සේ හිත අර සමාධිගත වෙනවද එහෙම? ඔව් සමාධිගත වෙනවා. දැන් ඔතෙන්දී හැබැයි මේ ආනාපානෙට සමාධිගත කරන්න එපා. අපි ඔතෙන්දී සමාධි වෙන්න තියෙන්නේ අපිට දැනෙන තැනට. කියන්නේ අපි වම් පාදේ පොළවේ වදිනකොට අන්න එතන තමයි හිත එකඟ වෙන්න ඕනේ. ආයි දකුණු පාදේ වදිනකොට එතනයි හිත එකඟ වෙන්න ඕනේ. අපි ඒක කරන එක නවත්තලා ආනාපානය උතන වඩන්න ගියොත් වෙනත් මේ කියන්නේ මේකෙක තියෙන ප්‍රයෝජනේ ගන්න හම්බෙන්නේ නැහැ. මට ඒ සක්මන් භාවනාවේදී තර වගේ අර හුස්ම ගැනීම අපහසුතාවය ඇති වුණා මට. ආ. එතන සමහරලාවට ආයෙත් අර දැන් ආනාපානය පුරුදු කරන හින්දා සක්මනේදීත් ආනාපානෙට හිත යන්න ඉඩ තියෙනවා. ඒ නිසා ආයෙත් ඒක හරහා මේ මේ තද ගතිය ඇවිල්ලා කියන්නේ පෙන හලු වල තද ගතිය ඇවිල්ලා ඉලෑට වල තද ගතිය ඇවිල්ලා එතන ඔය ප්‍රශ්නෙම වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් සක්මනේදී බලන්න මේ ධන හිසෙන් යටට දැනෙන දේවල් බලගලා බල බලා ගියා නම් එහෙම ගැටලු වෙන එකක් නැහැ. හොඳයි හොඳයි. තේරුම් ගන්නයි. එච්චරයි. හොඳයි. එතකොට අර කලින් කියපු ප්‍රශ්නෙට පොඩ්ඩක් තව ඕන එකතු කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේ මේ ප්‍රශ්නේ අහලා තිබුණේ මොකද්ද? ධර්මතාවයන් තේරුම් ගැනීම ඔන්න මොකද ඒක අහලා තුන නේද? නෑ නෑ එයා නෙමෙයි. එයාගේ එක නෙමෙයි අර වෙනම එකක් තියුනේ. මේ පංචස්කන්ධය විදිහට බලන්න නම් ඒ කියන්නේ අපි මේ හැමෝටම එකම විදිහට නෙමෙයි යවෙන්නේ. ඇතම් විදිහට ඇතම් කෙනෙකුට සතර මහා ධාතුන් වලින් ඔය දේ කරගන්න කියලා මේ උපදෙස් මේ දෙන්න පුළුවන්. ඒක ඒ හැම වෙලක් තියෙනවා. ඇතම් වෙලාවට ඔන්න ස්කන්ධයන්ගේ වශයෙන් ඒවා ඇති නැති වශයෙන් කියලා ඔන්න කියන්නේ ධාතු කියන්නේ ඉතින් රූපස්කන්ධය තමයි. රූපස්කන්ධය මුල් කරගෙන යන්නත් පුළුවන්, වේදනාස්කන්ධය මුල් කරගෙන යන්නත් පුළුවන්. ඉතින් ඔය දෙක තමයි මුලින් අපි සාමාන්‍යයෙන් අනුගමනය කරන්නේ. කායानुපස්සනා, වේදනානුපස්සනා තමයි සාමාන්‍යයෙන් පටන් ගන්න තැන. ඊට පස්සේ ඉතින් එහාට යන්න අවස්ථාව තියෙනවා. ඊළඟට අර මීට කලින් දවසක අහුවා මේ ආදේශනා ප්‍රතිහාරය ගැන ඒක විස්තර වෙන සූත්‍රයක් තියෙනවා මේ හේවඩ සූත්‍රය කියලා මේ දීඝනිකායේ ඒකෙදි බුදුරජාන් වහන්සේ මේ ප්‍රාතිහාර්ය තුන ගැන විස්තර කරනවා ආදේශනා ප්‍රාතිහාර්යයි එදා අපි කතා කරපු මේ ඉදි ඉදි ප්‍රාතිහාර්යයි මේ ඊළඟට මේ දේශනා කරන එක මොකක්ද ඒකට කියන්නේ අනුශාසනීය ප්‍රතිහාරයයි. එතකොට අපි එදා කතා කළා අනුශාසනීය ප්‍රතිහාරයයි ඉද්දි ප්‍රතිහාරයයි ගැන ආදේශනා ප්‍රතිහාරයත් ටිකක් මේ ඉද්දි ප්‍රාතිහාර්ය ටිකක් කිට්ටුයි. ඒකෙදි කියලා තියෙන්නේ මේ අනුන්ගේ හිත් දැන ගැනීමක් තමයි මේ ආදේශනා ප්‍රාතිහාර්ය දෙ කරන්නේ. ඒ තැනත්තට පුළුවන් වෙනවා අනිත් කෙනාගේ හිතේ දැන් මේ වෙලාවේ හටගන්නේ රාග හිතක් මේ වෙලාවේ තියෙන දේශසිතක් මේ වෙලාවේදී මෝහසිතක් මේ වෙලාවේදී මාන්නයක්. ඔහොම කියලා අර ඒ හිතේ මොනවාද මේ මේ වෙලාවේදී හටගන්නේ කියලා සිත හඳුනගන්න හිතේ තියෙන කෙලෙස් ස්වභාවයන් හඳුනගන්න නැත්නම් කුසල් ස්වභාවයන් හඳුනගන්න දුවන විතර්කේ හඳුනා ගන්න. අන්න ඒ විදිහට මේ ස්වභාවයක් තමයි මේ ආදේශනා ප්‍රතිහාර්දේ තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ කේවඩ බ්‍රාහමණයට දැන් කෙනෙක් ওই විදිහට දැකීම හරහා ඉතින් අපිටම දැන් එයාත් එක්ක යම්සි කෙනෙක් ඉන්නවා. එයාට ඒ ශක්තිය තියෙනවා. එයාත් එක්ක කතා කරන්න යම්සි පුද්ගලෙක් එනවා. අවහම එයා එයාගේ හිත දිහා බලලා ඔන්න උත්තර දෙනවා. එතකොට ඉතින් අර තැනත්තාගේ හිතේ ලොකු ශ්‍රද්ධාවක් පහළ වෙනවා මේ ශාස්ත්‍රූන් වහන්සේ ගැන. හැබැයි ඊට පස්සෙම තවත් මේ විද්‍යාවක් තියනවලු. ඕක කියන්නේ ඔයම දෙයක් නැතුව ඔය දේ කරගන්න පුළුවන් හැකියාව තියනවලු. ඒකට මොකද මානික්ක විද්‍යාව කියලා වගේ නමක් ඒකේ දාලා තියුනේ පොතේ තියෙන්නේ. يعني එහෙම මේ ක්‍රමයක් ප්‍රගුණ කළත් ඒක කරගන්න පුළුවන්ලු. ඉතින් එහෙම කියලා අර මේ අර පැහැදිච්ච කෙනාට තවත් කෙනෙක් අභියෝග කරනවා. ඔය මේ ඔය තරම් හිත දියුණු කළා නෙමෙයි. ඔන්න මේ මෙහෙම කරාම මේ ඔය දේ කරගන්න පුළුවන්. කියලා ඉතින් කෙනෙක් මේ අභියෝග කරාම අර සද්ධාව නැති වෙලා යනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ ඒකත් අනුගමනය කියන්නේ අනුමත කරන්නේ නැහැ ඒ තරම්ම මේ ආදේශනා ප්‍රතිහාරය. ඒක ඇත්තටම ටිකක් අර අපි ඔය මේ හිත අනුන්ගේ හිත බැලීම කියලා කියන ස්වභාවය තමයි එතන පෙන්ලා දීලා තියෙන්නේ. එතකොට ප්‍රතිහාරය තුනෙන් එතකොට බුදුරජාන් වහන්සේ අනුමත කරන්නේ ආදේ මේ දේශනා ප්‍රතිහාරය. නැත්තම් මොකද ඒකට කියන්නේ මේ අනුශාසනා ප්‍රතිහාරය. අනුශාසනීය ප්‍රතිහාරය. වේදනා හරහා එන ප්‍රපංචයක් ගැන වහන්සේ විස්තර කරා. එතකොට මේ වේදනාව හරහා ඇති වෙන සංඥාවට පසුව එනවනේ චේතනාව. ඔව්. වේදනා ඒ චේතනාව හා සංඛාර. ඒක හරහා ප්‍රපංච ගොඩ නැගෙනු සම්මාංශ. ඒ ඒ ඇවිල්ලා අර අරකින් යන්න පටන් ගැනීම තමයි. ඒ කියන්නේ අපේ සංඛාර වලට යනවා කියන්නේ ඔන්න අපි ටට්ටක් ගාලා ඔන්න දැන් මේ ආපු සංඥාව මත ගොඩනගාගෙන යන්නේ. කියන්නේ සංඥාව මත අපි දැන් එක එක දේවල් හදාගෙන හදාගෙන යෑමම තමයි සංස්කරණය වෙන්නේ. සංස්කරණය වීමක් කියලා හඳුනගන්න තියෙන්නේ. සංස්කාර පහළ වෙන්නේ එතකොට තමයි. ඒකට හිතේ හට ගන්නව චේතනාව තමයි ප්‍රපංචයකට හැටියට පරිවර්තන. චේතනාවට වඩා බුදුරජාන් වහන්සේ කියන්නේ සංඥා නිදානාහි ප්‍රපංච සංකා. සංඥාව තමයි නිදාන වශයෙන් පෙන්වන්නේ. මුල් මුල් පුරුක වශයෙන් පෙන්වන්නේ සංඥාවක්. සංඥාවක් තමයි මුල් වෙන්නේ. සංඥාව මුල් කරගෙන අපි එතන නතර වෙන්නේ නැහැ. සංඥා මට්ටමින් නවත්තන්නේ නැහැ. අපි ඒක මත ඉඳගෙන අපි ඒකට එකතු කරලා අඩු කරලා වැඩි කරලා අරකයි මේකයි කියලා දාලා ඔන්න ඒ මත විතර්ක කරන්න ගන්නවා. විතර්ක හරහා ඔන්න ටික ටික ටික ටික සිතුවිලි ලියලා වැඩෙනවා. අන්න ඒක ප්‍රපංචයෙන් දක්වා වර්ධනය වෙනවා. එතන හටගන්නේ අකුසලයක්ද කුසලයක්ද? දෙකම වෙන්න පුළුවන්. දෙකම වෙන්න පුළුවන්. ඔය අතර කුසලුත් වෙනවා, අකුසලුත් වෙනවා, කැමැති කැමැති දේවලුත් වෙනවා, අකමැති දේවලුත් වෙනවා. අන්තිමේ හැම දෙයකම එකතුවක් තියෙන්නේ. එතකොට ඒක ස්වාමීන් වහන්සේ නතර කරගන්න නම් ඒ සිත පිළිබඳ විමර්ශනය කරලා අපි විහිම්ම ඔව්. ඒ කියන්නේ අපි කියන්නේ අඩුතරමින් මේක යද්දී ටික වෙලාවක් ගියාට පස්සේ හරි නවත්ත ගන්න වෙනවා. ඒක තමයි ඉතින් සතිය මදිනම් කරන්න තියෙන්නේ. සතිය නැත්තම් අපි හුඟක් වෙලාවට අහු වෙනවනේ. නැතම් වෙලාවට මේකේ තියෙන මේකේ තියෙන රසයට අහු වෙනවා, මේකේ තියෙන ආස්වාදයට අහු වෙනවා. නැත්තම් ඒකෙන් තියෙන පෙළඹවීමට නැත්තම් ඒක ද්වේෂ සහගත පැත්තකට නම් යන ඒකෙත් කරන පෙළඹවීමට දැඩි ග්‍රහණයට අහු වෙනවා. ඒ වගේ විවිධ විදිහට අහු වෙන්න පුළුවන්. හැබැයි සතිමත් භාවයෙන් ඒකට කෙලින්ම මේ පහරක් එල්ල කළා ඒකේ යන ප්‍රවාහය නවත්තන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ ඒ කියන්නේ ඒ ඉතින් සෑහෙන එහාට ගියාම නැවැත්වීම අමාරුයි ඉතින්. මොකද එතකොට මේකෙන් ප්‍රබලව වැඩිලා තියෙන්නේ. එතකොට අමාරුයි. ටික ටික සතිය දියුණු වෙන්න දියුණු වෙන්න පුළුවන් තරම් උත්සාහත් වෙන්න තියෙන්නේ මේක එහාට යන්න කලින් වළක්වන එක. තමයි කරන්නේ. නීවරණ වලට අනුගත වෙන්නත් පුළුවන් කාම. ඔව් ඔව් ඔක්කොම ඔක්කොම කට්ටියම ඉන්නවා ඇතුලේ. එහෙමයි. කට්ටියම ඉන්නවා. මට මේ පොඩ්ඩක් මේව කරගන්න ඕමනා තුන්නේ ස්වාමීන් වහන්සේ. ඒ මම ඔය මදුපිණ්ඩික සූත්‍රය ටීවී එකේ දේශනාවක් අර පැයක බණ තින්න ඒක වෙලාවක මම අහුම්කන් දුන්නා. මම ඒක සටහනකුත් අදාගත්තා. ඒලා ඒකේ අවසානට කියලා තියෙන්නේ මේ දැන් ප්‍රපංච ඇතිවීම නවත්තන්න ආරම්භ වෙන තැනදිම මේ අර ආයතන තියෙන ආයතන කියන්නේ ඉන්ද්‍රිය ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න කියලා මට අන්න ඒකත් ඇත්ත වශයෙන් පැහැදිලි කරගන්න ඕමනාවක් තිබුණා. ඒක ඒක කියන්නේ එක ක්‍රමයක් නෙමෙයි ක්‍රම රාශියක් ඉතින් භාවිතා කරන්න පුළුවන්. එකක් තමයි ඉන්ද්‍රිය සංවරය. ඒ කියන්නේ අපිටම අපිට ප්‍රපංච ඇති වෙන්න පුළුවන් අවස්ථාව අපිටම හොඳට ඇහැ අරගෙන ඉන්නවා. අපි යන්නේත් අ කියන්නේ ඊටාම විෂම දර්ශන සහිත තැනක. එහෙමනම් ඉතින් ඒක අපි දැකීම හරහා ඉතින් හිත දුවනවා. ඉදදවන්න ඕන තරම් අවස්ථාව තියෙනවා. ඒ වගේමයි ඉතින් අපිට කන හොඳට ඇහෙනවා. අපි අහන්නේ මේත කෙලසෙන දේවල්. එතකොට ඉතින් ඒ හරහා මේ ඉන්ද්‍රයන් හරහා තමයි ඒවා සිද්ධ වෙන්නේ. ඉතින් පුළුවන් තරම් උත්සාහත් වෙනවා කොහොම හරි මේ ඉන්ද්‍රයන් දැක ගන්න. උත්තද්්වාරෝ කියලා කියන්නේ මේ ඉන්ද්‍රයන් ආරක්ෂා කරගන්න. ඉතින් ඒ ඒ මට්ටම විතරකුත් මදි ඉතින්. මේ මට්ටමින් කරන්න පුළුවන් ඉතින් හරි අමාරුයි. ඉන් එහාට ඉතින් අනිවාර්යෙන් يعني එක පැත්තක් ඉතින් සීලෙන් සීලෙන් කියන්නේ මේ තරම් ප්‍රපංච දිව්වත් මේ සිල්පද නොකඩා ඉන්නවා. ප්‍රපංචයෙන් වර්ධනය වීමක් කරහානෙන් කෙලෙස් වලින් අපි මේ සිල්පද කැඩෙන්නේ. ඉතින් ඒ සීලයෙන් ආරක්ෂා වෙනවා සිල්පද නොකඩා. ඊට පස්සේ කල් වචනේ හික්මවා ගැනීමක් වශයෙන් සංවර කර ගැනීමක් වශයෙන් ඔන්න හැසිරෙනවා. ඊට පස්සේ ඉතින් භාවනාවකට අත දාන්නම වෙනවා මේ මේ කියන්නේ හිත හදන්න නම්. හිතේ ප්‍රපංච මට්ටම ටික ටික ටික ටික කිටි කළා කියන්නේ බාල කළා බාල කළා සංසුන් කරන්න නම් අනිවාර්යෙන් භාවනාව කරාම යන්න වෙනවා. ඉතින් එතෙන්දී තමයි අර බාහිය මේ තාපසතුමාට කියනා වගේ දිත්තේ දිත්ත මත්තම් භවිස්සති සුතේ සුත මත්තම් භවිස්සති ඒ වගේ මුතේ මුත මත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිස්සති ආදී වශයෙන් මේ ඒ මට්ටමක් වෙන්නේ ඉතින් සෑහෙන විපස්සනාව කරනට පස්සේ මොකද ඒ කියන්නේ ඇහුණට ඒ ඇහිච්ච මට්ටමින් ඉන්නවා ඉන් එහාට මේ ඇහිච්ච දේ ඇහුණ එක මත කතාවක් ගොතන්නේ දැක්කට දුටු දේ මත කතාවක් ගොතන්නේ දැනුණට දැනුණ දේ මත කතාවක් ගොතන්නේ ඔව් සෑහෙන يعني එකක්වත් මේ ලේසි දේවල් නෙමෙයි. ඒකම තමයි පුහුණුව. ඔව් ඒකම තමයි පුහුණුව. ඒ කියන්නේ මේ මේ මේ එක පාරට මේ රහත් වීම බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ නැහැ. ඒක ඒක පැහැදිලිවම කියනවා. සෝනස මේ සීලේ ප්‍රභේද වහන්සේගෙන් දැනගන්න දැන් සීලාංග ටික ශක්තිමත් කරගන්න කියනෝනේ. දැන් අපි පංච සීලය ආජීවට්ටමක සීල උපෝසත සීලය ආදි වශයෙන් සීලාංග ටික රැක්කත් සමහරවිට පංච සීලය රකින්න කෙනා තුළ ඊට ඔබෙන් සීල් බිඳෙන අවස්ථාවල් එනවා වෙනත් ආකාරයකින්. ශක්තිමත් සීලය හැටියට හඳුන්වන දේ ඔබ වහන්සේට කෙටියෙන් කියලා දෙන්න පුළුවන්ද? දැන් සිල්පද ටික ආජීවට්ටමක සීලය, පංච සීලය ආදී ඒවා රැකෙනවා. ඒ හැරෙනකොට ඉන්ද්‍රිය සංවර සීලය මීට අමතරව තවත් තියෙනවද අර දැන් දීඝනිකායේ තියෙන අර චූල සීලය මජ්ක්‍ධිම සීලය මහා සීලය වශයෙන් ඒ ඉතින් භික්ෂුන් වහන්සේලාට තමයි ඒ කියන්නේ ඒකේ චූල සීලය ගිහියන්ටද ඊට පල්ලෙහ මට්ටමට දහු වෙන ස්වාමීන් වහන්සේ නෑ එතන දැන් කියන්නේ ඔය භික්ෂුන් වහන්සේලාට ගැන කතා කරනවා නම් ඉතින් සීලය හතර ආකාරයකින් පෙන්නනවා ඔය ඉන්ද්‍රිය සංවර සීලය ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ආජීව පාරිශුද්ධ සීලය ඊළඟට ප්‍රත්‍ය සම්නිස්සිත සීලය කියලා ඒ කියන්නේ දැන් අපි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා. ඉතින් භික්ෂුන් වහන්සේලාට නම් ඔන්න ප්‍රාතිමෝක්ෂයේ තියෙනවා සිල්පද රාශියක්. ඒ මේකක් ගැනම සංවර වෙන්න සිද්ධ වෙනවා. ඊළඟ ඉන්ද්‍රිය සංවර සීලය වශයෙන් මේ ඉන්ද්‍රයන් සංවර කරගන්න වෙනවා අනවශ්‍ය විදිහට මේවා ප්‍රකෝප කරන්නේ නැතුව. ඊට පස්සේ අපි ප්‍රත්‍යයන් පරිහරණය කරනකොට, ඒ කියන්නේ සේනාසනයක් පරිහරණය කරනකොට දාන මාන ඒ දේවල් ආහාර පරිහරණය කරනකොට පින්ඩපාතේ පරිහරණයේදී ඊළඟට මේ ඖෂධ පරිහරණයේදී ඒ වගේ තැන්වලදී අපි මේ මොකක්ද ඒකට කියන්නේ මේ ප්‍රත්‍යවේක්ෂා කළා ඒව හරහා කෙලස් එන එක වළක්වන්න වෙනවා. ඊට පස්සේ දැන් ආජීව පාරිශුද්ධ සීලය වශයෙන් අපි කියන්නේ මේ අපේ ආජීවය පිරිසුදු වෙන්න ඕනේ. අපිට ගැළපෙන්න ඕනේ අපේ ආජීවය. අපි කියන්නේ අපිට නොගැළපෙන දැන් ගිහියන්ගේ පැත්තෙන් කතා කරනවා නම් අපි බුදුරජාන් වහන්සේ පෙන්නනවා නෙමේ. නරක වෙළඳාම් පහක් පෙන්නනවානේ. කියන්නේ මස් වෙළඳාම් Um, ඔය වගේ ඉතින් පහක් පෙන්වනවනේ විස වෙනදාම ආයුධ වෙනදාම ආදී වශයෙන්. ඉතින් ඒ වයෙන් වැළකීම එතකොට එතන ආජීවයේ පැත්තෙන් කතා කරන්න පුළුවන්. භික්ෂුන් වහන්සේලා නම් ඉතින් uh, ඔය පේන කියන ඒවා අනාගත වාක්‍ය කියන ඒවා බෙහෙත් කරන ඒවා ඉතින් ඔය වගේ සෑහෙන මේ පෙලක් කියනවා. ඒ වගේ පැතිවලට ඉතින් යන්න පුළුවන්. සීලය සීල සමාධි ප්‍රඥානේ මේකනේ ප්‍රධාන කරුණු තුන. ඒතර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒ බෙදුවාමත් ඒ තුන. එතකොට සීලේදී අපි මේ රැකගෙන යන සීලයට ඔබෙන් තව තේමාද කියන කතාව. නෑ ඒ කියන්නේ මේ දැන් ඔය ඔය ගැන ඇත්තටම කතා කරනවා මහසී සයඩෝ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ගිහි අයට පංචශීලයේ උනත් ප්‍රමාණවත් කියන එක උන්වහන්සේ හොඳටම තහවුරු කරනවා මාර්ගඵල දක්වා යන්න. හින්දා අපි මේ කියන්නේ පංචශීල් පද මේ සැහැල්ලුකට සැලකිය යුතු නැහැ. ඒ නිසා මේ මේක ඕනනම් කියවලා බලන්න මේ මහා සිසයඩෝ ස්වාමීන් වහන්සේගේ අර පොත් පෙළක් තියෙන්නේ මේ ලොකු ස්වාමීන් වහන්සේ පරිවර්තනය කළා. ඒකේ පළවෙනි පොතේ ඔය ගැන හොඳට කියනවා. උන්වහන්සේ හොඳට කරුණු කාරණා සහිතව පෙන්ලා දෙනවා මේ ගිහි පින්වතුන්ට මේ පංචශීලය නිවැරදිව අවංකව ආරක්ෂා කරනවා නම් ඒක ප්‍රමාණවත් කියලා සෑහෙන දුරට යන්න. වරදක් නැහැ. වරදක් නැහැ. ඔව්. කියන්නේ ශක්තිමත් වුණාට වරදක් නැහැ. කියන්නේ අටසිල් ගත්තයි කියලා මේ පාඩුවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අරක වුණත් ප්‍රමාණවත් කියන එක අර ස්වාමීන් වහන්සේ හොඳට පැහැදිලිව පෙන්ලා දෙනවා. මොකද දැන් ඒ කියන්නේ අපි ඒ කාලේ හිටිය ඉතින් බුද්ධ කාලයේම හිටිය කතා ප්‍රවෘත්ති සිද්ධ වෙච්ච කතා ප්‍රවෘත්ති අනුව ඉතින් තේරෙනවා දැන් ওই චිත්ත ගෘහපතිතුමා ඊළඟට උපාලි උපාලි සිටුතුමා ඔය වගේ වශයෙන් ඉතින් සෑහෙන පෙරසක් ඉඳලා තියෙනවා මේ කියන්නේ ගිහිපින් වතුන් වශයෙන්ම ගිහි කටයුතු වල දෙමින්ම සෑහෙන මේ මාර්ගයේ හැසිරෙච්ච පිරිස. ඉතින් අපි කියන්නේ දැන් මේ කියන්නේ ගිහිපින් වතුන් වශයෙන් කියන්නේ අපි කියන්නේ මේක කරගන්න බෑ මේ සීලය මදිය කියලා සීලයට ඕක මේ හේතුවක් වශයෙන් පනවන්න සුදුසු නෑ. ඒ කියන්නේ සීලේ අඩුවක් කියලා මේ අපිට අපිටම මේ ඉස්සරහට යන්න බැරි සීලේ අඩුවක් නිසාය කියලා මීට වඩා ඉහළ සීලයට අනිවාර්යෙන් මං යන්න ඕනේ කියන එක එහෙම ඉතින් ඒක ඒක එක හේතුවක් වශයෙන් සලකන්න බෑ. ඒ වෙනුවටද වෙන හේතු තියෙන්න පුළුවන්. ඉතින් අර බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සීලය සීලේ විවිධ පැති පෙන්වනවා ඉතින් ඇත්තටම. අර තනින් තනින් සිල්පද කැඩිච්ච නැති, මුලින් සිල්පද කැඩිච්ච නැති, අගින් සිල්පද කැඩිච්ච නැති, ඉඳලා හිටලා කැඩෙන්නෙත් නැති ඊළඟට ඔහොම ටික ටික ඕක වර්ධනය කර කර යනකොට ඔන්න සමාධි සංවත්තනික සීලයක් බවට පත් වෙනවා. විඤ්ඤුප්පසත්ත සීලයක් බවට පත් වෙනවා. දැන් තමන් සිල්වතෙක් බව තමන්ටම හැඟෙනවා. ඊළඟට සීලය හරහා සමාධිය වර්ධනය වෙන බව තමන්ටම තේරෙනවා. මොකද ඒ කියන්නේ අපි සීලයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොකද්ද ලස්සන වාක්‍යයක් තියෙනවා මේ අවිප්පටිසාරත්තානන්ද කුසලානි සීලානි. මේ හිතේ විපිලිසර භාවයක් ඇති නොවීම සඳහායි සීලය. සීලයක් නිවැරදිව ආරක්ෂා කරනකොට එයාට පසුතැවීම් නැහැ. මොකද දැන් අපිට සීලයේ සිල්පද එහෙම් මෙහෙම් කැඩලා නම් හැමතිස්සෙම හිත දෙස් දෙනවනේ මේකත් කරා අරකත් කරා මම අතන වැරදි මෙතන වැරදි මට එතන හරියට ඉන්න බැරි වුණා අරකද මේකද කියලා අපේ يعني හිත හැමතිස්සෙම අපිට මේ නෝක්කඩු කියනවා. ඉතින් ඒකෙත් ඒකෙත් වටිනකමක් තියෙනවා මුලදී. ඒ ඒ හරහා තමයි ටික ටික තව හික්මෙන්නේ. තව අර ලොක්සානන්සේ කියනවා වගේ පටිතද කරගන්නේ. ඊට පස්සේ ඔන්න තව ටිකක් ඔන්න ආරක්ෂා වෙන උත්සාහත් වෙනවා. ඊට පස්සේ යන්න ටික ටික Tamanට ඒ සීලෙන්ම සතුටක් දැනෙන්න ගන්නවා. ආ මම මෙතනදිත් මේ සිල්පද කඩන්න හැකියාව තියෙවිදිත් මං කැඩුවේ නැහැ කියලා අන්න තමන් කෙරෙහිම තමන් ගැන ලොකු මේ තෘප්තිමත් භාවයක් තමන් සත්පුරුෂයෙක් නේද දැන් සිල්වතෙක් නේද කියලා සතුටක් එන්න ගන්නවා. ඒ ඒ ඒ සතුට වැදගත් භාවනාවට. ඒ කියන්නේ භාවනාවේදී තියෙන්නේ හරි සැහැල්ලු සතුටු සිතක්. ඒ ඒ ස්වභාවයෙන් ඊතරාට යන්න අවස්ථාවක් තියෙනවා. ඔව් අද මට මේ මෑණියන්ගෙන් මුකුත් අහන්න බැහැ. මේ අවසරයි මේ ප්‍රපංච කිරීමේදී කුසල් හෝ අකුසල් වෙන්න පුළුවන්. ඒ කර්ම රැස් කිරීම කොහොමද? ඒක තමයි. දෙකම වෙනවා. කුසල කර්මත් රැස් වෙනවා අකුසල කර්මත් රැස් වෙනවා. මේ ඒක ඒක තමයි. ඒ කියන්නේ ඇත්තටම එවලේම අපිට කරන්න බෑනේ. ඒක මේ ප්‍රපංච කිරීම ටිකක් වෙලා ගියත් එහෙම ඇත්තට නෑ ඒ කියන්නේ හිතේ හිතේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ හිතේ කර්ම රැස් වෙන මට්ටම පෙන්වන්නේ මිච්ඡා දිට්ඨි අ비ජ්ජා ව්‍යාපාද මට්ටම් දක්වා සෑහෙන ගැඹුරකට ගියොත්නේ ඊට මෙහාදී ඔය නිකන් පොඩි සිතුවිල්ලක් ඇවිල්ලා එහාට මෙහාට පොඩ්ඩක් දැඟලුවට ඒකෙන් ලොකු කර්මයක් කර්මපතයක් මට්ටමට කතා කරන්නේ නැහැ. ඒ තරම් හිත දැවෙන මට්ටමකට ගිහිල්ලා මේ ලොකු ව්‍යාපාදයකට යන්න ඕන ඔන්න අකුසලයක් හිත හරහා වෙන්න. ඕන්න ඊළඟට අ අනවශ්‍ය විදිහට හිතා මේ හිත බොහොම දැඩිව ග්‍රහණය කරපු මේ පැත්තකට යන්න ඕනේ කාමයේ පැත්තෙන් නම් ඔන්න ආයි අකුසලේ වෙන්න. ඒකට ලොකු දැඩිව ග්‍රහණය කරගත්ත මිච්ඡාදිත්‍යයකට යන්න ඕනේ. ওই විදිහට ඒ කියන්නේ අර දැන් පෙන්වනවනේ හිතෙන් වෙන අකුසල් පෙන්නනවානේ. ඊට මෙහාට ඉතින් ඕන කොහොමත් ඉතින් හිතේ කෙලස් ඇවිල්ලා යනවා ආහාරයෙන් සිද්ධ වෙනවා. ඒ දේවල් දැක ගන්නයි තියෙන්නේ. දැන් ඒ කියන්නේ අපි චිත්තානුපස්සනා ධම්මානුපස්සනා මට්ටමකට ආවහම දැන් මේවා ගැන මේ කියන්නේ කෙලස් ඇතිවීමේ කියන එක ගැන ඒ තරම් මේ ලොකු මවත්තයකින් ගන්නෙ නැහැ. මොකද ඒවා ඇතිලා නැතිලා යන දේවල්. ඒවා ඇතිලා නැතිලා යන හැටි දැක දැක තමයි යා ඉස්සරහට යන්නේ. ඒකයි දැන් නීවරණ පබ්බයක් කියලාම බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ. නීවරණයි පහළ වෙන්නේ. කාමච්ඡන්දේ පහළ වෙන්න, ව්‍යාපාදේ, තීන මිද්දේ, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා පහළ වෙන්නේ. ඒ ඔක්කොම අකුසල් තමයි. නමුත් මේ අවස්ථාවේදී ඒවා මේ තවදුරටත් භාවනාව කරගෙන යන්න මේ මේ මොකක්ද ඒකට කියන්නේ මේ අමුද්‍රව්‍ය බඩටපත් වෙලා. දැන් අපි ඔය මේ gedara විසිකරන දේවල් තියෙන්නේ. පොල් කුඩු තියෙනවා, අතු ගාපු දේවල් තියෙනවා. ඔක්කොම ටික එකතු කරලා කුණු ටික ඔක්කොම එකතු කරලා ඔන්න කොම්පෝස්ට් හදනවා. කොම්පෝස්ට් හැදුවාට පස්සේ ඒක හොඳ පොහොරක්. අන්න ඒ වගේ තමයි මේකෙත් මේ කෙලස් ටික දැන් උදව් වෙනවා හිත වර්ධනය කරන්න. නීවරණ පබ්බේදී ඒකමයි මේ තේරුම් ගන්න තියෙන්නේ. දැන් මේ අකුසල් හරහා දැන් ලොකු ඇතුලේ ලොකු ප්‍රබල කුසලයක් වර්ධනය වෙන්නේ. මොකද අකුසල් භාවිතා වෙන්නේ දැන් අමුද්‍රව්‍ය වශයෙන්. ඒවා ඇතිලා නැතිලා නැහැටි. ඒවා නිකන් හුදු සංස්කාර බවට පත් වෙලා. ඒවට බයක් නැහැ. ඒවා මමත්වයෙන් ගැනීමක් නැහැ. ඔන්න රාගයක් එනවා. එයා දැන් බලන් ඉන්න මේ මේ රාගේ දැන් කොහොමද හැසිරෙන්නේ? ඒකට මේ පෝෂණය වෙන්න දෙන්න දෙන්නෙත් නැහැ. ඇවිල්ලා යන දිහා බලන් ඉන්නවා. දේශෙත් එහෙමයි. ඉතින් ওই විදිහට අපි ටික ටික ඒකයි අර මේ සංස්කාරයන් කෙරෙහි අර කලින් තරම් තිබිච්ච ඒවා වර්ග කරලා මේක විතරක් මං ගන්න ඕනේ අනිත් ටික නම් ගන්න හොඳ නැහැ කියලා අර අපි මුලින් එහෙම දෙයක් වෙනවා. නමුත් ටික ටික ටික හිතේ සතිය සමාධිය ප්‍රඥාව වර්ධනය වෙන්න වර්ධනය වෙන්න තමන් තුළ ඇති වෙන මේ ශක්තියක් නැත්නම් තමන් තුළ විශ්වාසයක් ඇති වෙන මේ එන ඕන දෙයකට මට දැන් මුහුණ දෙන්න පුළුවන්. සතිය බලයක් තියෙනවා දැන්. සති බලය යටතේ තමයි දැන් ඔක්කොම හැසිරෙන්නේ. කට්ටිය දඟලන්නේ සතියේ සතියේ ආවරණය මත. يعني Taman නිකන් හොඳ හිතන්න නිකන් හොඳ ලයිට් එකක් මෙව කරන් ඉන්නවා කියලා ආලෝකයක් තියන් ඉන්න මේ ආලෝකයේ යට තමයි මේගොල්ලෝ සෙල්ලම් කරන්නේ. වැඩි සෙල්ලම් කරන්න විදිහක් නැහැ. මොකද මෙයා බලන් ඉන්නේ. ඒ වගේ තමයි. මේ තව මේ අහන්න තියක් තියෙනවා මේ අර ආනාපාන සතිය මේ සංසිඳුනහම ස්වාමි ලොකු ස්වාමින් වහන්සේ මේ දේශනා කළානේ මේ ඒතන් සන්තම් ඒතම් පණීතං යදිතං උපේක්ඛා උපේක්ඛා ඒක මම කරනවා කියලා ඒක මම එතෙන්ට එනවද කියලා මේ මම කෙනෙකුට කිව්වහම කිව්වා ඒක මේ මම කරන්නේ කියලා එතන මම නැගී තින්නෝ කියලා. නැගී ඉන්නවා කියලා. එහෙමයි. නෑ ඒතන් සන්තන් ඒතන් පනිතන් යද්දන් උපේක්ඛා කියන එක එන්නේ නම් මේ මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී. මජ්ක්‍ධිම නිකායේ අන්තිම සූත්‍රයේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තමයි ඒක බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒ කියන්නේ හැමතිස්සෙම හිත උපේක්ෂාවට නංවනවා. ඒ කියන්නේ දැන් අපේ හිතේ අපි කියන්නේ ඇහෙන් රූපයක් දැකලා හිත දුවගෙන යනවා ඔන්න සතුටු පැත්තක් ඔස්සේ. ඔන්න ඒකට අභිනන්දනය කරනවා හිත හිතේ කය කයක් පටන් ගන්නවා. <laughs> ඔය විදිහට ඉතින් දැන් කතන්දරේ ගොතාගෙන යනවා. ඔන්න ඉතින් ටක් ගාලා අර ඒ තැනත්තා උත්සාහත් වෙන්න ඕනේ මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කළා. ඕලාරික වශයෙන් වෙන්න පුළුවන් සංකත වශයෙන් දකින්න පුළුවන් පටිසමුප්පන්න වශයෙන් දකින්න පුළුවන් මේ මොන ක්‍රමයෙන් හරි මේ පාවිච්චි කළා ක්‍රමයන් පාවිච්චි කළා. නැවතත් අර තිබිච්ච කලින් තිබිච්ච උපේක්ෂාවට ගන්න. මේකයි ඒකෙදි පෙන්වන්නේ. කියන්නේ කියන්නේ එතෙන්දී බුදුරජාන් වහන්සේ අ මේ කියන්නේ භාවනාවක් වඩන උන්වහන්සේ සරණ ගිය කල්යාණ පුතග්ජනයෙක්ගේ ස්වභාවයත් ඊළඟට සීක පුද්ගලයෙක්ගේ ස්වභාවයත් රහතන් වහන්සේ ස්වභාවයත් පෙන්වනවා. දැන් අර කල්යාණ පුතග්ජනයා කරන්නේ අර එයා මේ එයාගේ පදනමක් තියෙනවා. කෙලසුන්ගෙන් තොර එක්තරා අන්දමක يعني අඩුතරමින් නිකන් කෙලෙසුන්ගෙන් අඩු ස්වභාවයක් ගැන යාගේ හිත පවත්වන්න උත්සාහත් වෙනවා. හැබැයි තාම මේ يعني පුරුද්දට ඉතින් කොහොමත් කෙලෙස් වලට දැනවා. අමාන මනාපස මනාපකම් අමනාපකම් පහළ වෙනවා. පහළ වුණාම මේ මනාපකම් වල අමනාපකම් වල වැඩි වෙලාවක් ඉන්න නොදී මොකද දැන් අපේ හිත අපි හිතමු දැන් හිතේ ද්වේෂයක් පහළ වුණාම දැන් අමනාපයිනේ තියෙන්නේ. ඕකෙන් දැවි දැවි දැවි දැවි ඉන්නවා කියන එක වෙනුවට එයා උත්සාහත් වෙනවා මේ ඊට වඩා හොඳයි මේ දැවෙන්නේ නැති උපේක්ෂා භාවයක්. උපේක්ෂා ස්වභාවයක්. එතෙන්ට හිත ගන්න උත්සාහත් වෙනවා. ඒක මේ මම කරනවා කියලා ඒක එතෙන්දී ඉතින් මුලදී ඉතින් මම කරනවා කියලා සලකුවාට වරදක් නැහැ. ඒ කියන්නේ අපිට එකපාරට මමයා මේ නැතුව ඔය දේ කරන්න බෑ. ඒ කියන්නේ ටික මේ මුලදී ඉතින් මමෙක් ඉන්නවා. ඉතින් අපි අපි සත්පුරුෂයෙක් වශයෙන් බුදුරජාන් වහන්සේගේ සරණ ගිහිල්ලා ඉතින් අපි මැදිහත් වෙලා මේ දේ අපේ හිතෙන් මේ කියන්නේ අපේ හිත දියුණු කරන්න උත්සාහත් වෙනවා. ටික ටික තමයි මේ යන මාර්ගය හරහා මම යා දියවිවි දියවිවි යන්නේ. අපිට මේ එකපාරටම මේ මාන්නේ නැති කරගෙන යන්න බෑ. තේරුණා සර්. හොඳයි. තේරුණා සර්. පොඩ්ඩක් මම ඔව් ප්ලීස් යා. තේරුණා sir. I want to tell you that uh, the, my bhavana is now improving right. because I don't have the spine problem because very kind lady uh, donated this uh, meditation chair. Right. And uh, uh when I was doing the anapana, um, you know, when when uh, the breath became very subtle, right. Uh, then um, because I was in a very peaceful mood, I just uh, uh, rested there. I know whatever came into my mind, I let it pass. Right. Uh, then uh, I, uh, there was an illuminated spot, you know, not not a very bright right. space, but uh, it caught my attention and I was able to keep my mind on that uh-huh. for some time. And I went on, I don't know for how long, mm-hmm. but uh, I thought, no, this is not perhaps it, this is not what I, what is necessary mm-hmm. to you know capture that and be it like that. Yeah. So I let it go. Uh-huh. And uh, reverted to the same peaceful sort of mood. Right. So I want to ask whether that is, uh, I should have kept my mind some more on that uh, area lighted area yeah. How? so i mean basically i mean this lighted area we sometimes call as a nimitta sign of the anapanasati so it occurs to some yogis so it's a samatha practice tranquility practice so you can simply watch that and uh, then you get absorbed to it so that's what typically happen so you can stay there for a, for a while so that actually improves the concentration so that concentration then you can use to observe various phenomena that is what we need to turn turn it towards the vipassana. So if you now gain this capacity, this skill, that means now you have come to a fair amount of concentration. So it's good. So now, uh, since you are little old now, better now turn to vipassana. Otherwise you can spend uh, many years in practicing samatha. <laughs> so better now turn to vipassana. So now say you continue with Anapanasati, even this bright light can appear. So rather than looking that, now see whether you can feel any sensations in the body. Say you have touching points, say while you are sitting on the uh, chair, so there are your buttocks are touching the chair. Say your hands are touching each other, legs are touching each other. So those are touching points. You keep your attention on those places. So just keeping attention on those places, even take that bright light to that place, new place even, and just watch what is happening there without paying much attention to the light. Because if you're paying attention to the light, you'll be in the concentration side. Uh, because concentration come to the front, not the uh, mindfulness. So therefore, better now, uh, since you have now getting fair amount of concentration, now start watching various sensations, maybe even little little pains, little scratching kind of uh, uh, sensations any of these things are valid just watch whole body any any sensation just i mean when a sensation occur just keep take your mind to there and uh, in a relaxed way very uh, gentle way just watch that what is happening have have a kind of an inquiring mind you are inqu inquiring what is really happening there you are searching like what's really going on and just watch that. So keep keep doing that. This will take time, and uh, more and more you watch this phenomena, your wisdom side improves. Thank you, sir. Good. අද චිත්‍රපටයක් එහෙම බැලුවේ නැද්ද? ඔව්. තේරුම් සරණ මට කොහොමත් අහන්න උවමනාවක් තිබුණා. දැන් ස්වාමීන් වහන්සේ දැන් අපි ආනාපාන සතියේ යම් කිසි තැනක ඉඳගෙනනේ අර සිතක් තියෙන තැනකින් ඉඳගෙන ඒ විදිහට එතන ඉඳගෙන අර සිතෙන් සිත බලමින් එහෙම ඉන්නකොට දැන් අර සිතුවිලි එනවා හරියට මේ ඒ සිතුවිලි එන එක බලාගෙන ඉන්නකොට බලාගෙන ඉන්නවා බලාගෙන ඉන්නවා නිකන් ඕපදූප හොයන කෙනෙක් වගේ. හරි හරි ඒක හොඳයි. <laughs> මේ වැඩකටම නෑ. ඔව්. එනවා එනවා හෝ කියලා එනවා. හරියට අර ඕපදූප හොය හොයා ඉන්න අය වගේ තමයි. ඔක්කොම හලහලා යන්නයි තියෙන්නේ. එකක්වත් මගේ ඉතින් මේ මේ කියන්නේ මට අවුරුදු 5 විතර වෙච්ච දේවලුත් එනවා. හොඳයි. ඔක්කොම ටික එන්න දෙන්න. ඕ ඒ එහෙමත් එනවා. ඒ තරමට මහ කුණු කුණු නිකන් හරියට මේ වතුර හැලිය උතුරන්න වගේ. නියමයි. එහෙම බොබබදලා එනවා එනවා එනවා. ඒක ඉවරයක් නැහැ. අන්තිමට මට එපාම වුණා. එපා වුණා කියන්නේ දැන් බලාගෙන ඉන්න කෙනෙකුත් නැහැ. මේක බලන්න කෙනෙක් නැහැ. අරක එනවා. හරි. බලන් ඉන්න කෙනෙක් නැහැ. දැන් එතන මමත් නැහැ වගේ මට දැනෙන්නේ. දැනෙන්නේ මමත් නැහැ. එතන ඒ උනාට මේ ටික ඔක්කොම එනවා. හරි. පුළුවන් තරම් එන්න දෙන්න. කියන්නේ ওই ටික ඇවිල්ලා කියන්නේ ඕක ඇතුලේ තියාගෙන තමයි අපි මෙතෙක් කාලයක් කටයුතු කරලා තියෙන්නේ. අපි විපස්සනාව හරහා ওই ටික එළියට යන්නම ඕනේ. ඉතින් මං හිතාගෙන උන්නේ මට ඔළුව නරක් වෙලාද කියලා හිතුණා මේ ඇත්තටම කියනනම් ස්වාමීන් වහන්සේ ඒ තරමට මහා තේරුවන් නැති දේවල් නිකන් මේ මම ඒකයි කිව්වේ අර ඕපදූප බලන් ඉන්නවා වගේ කියලා ඔක්කොම එනවා. එතකොට ඒකත් එනවා. ඉතින් මේ එතකොට මට තේරුණා මේක ඇති වෙනව නැති වෙනව. එච්චරයි. ඒක අපිට තේරුම් ගන්න තියෙන එකයි මේ මොන දේ ආවත් ඇතිවෙනව නැතිවෙනව. ඔන්න සිතුවිල්ල. ඔව් දැන් පුංචි කාලේ ගැන මතක් වුණා ඒකත් ඇතිලා නැතිලා ගියා. ඔන්න තරුණ කාලේ ගැන මතක් වුණා ඒකත් නැතිලා නැතිලා ගියා. ඔන්න ස්ථානේ ඉන්න ගැන දේවල් ගැන මතක් වුණා ඒකත් ඇතිලා නැතිලා ගියා. මේ මේ දේ දැක දැක ඉන්න. දැක දැක ඉන්න මේ මේකට බය වෙන්න එපා. මේ එන තරමට දැන් මෙහෙම හිතන්න. එතකොට එහෙම වෙනකොට ස්වාමීන් වහන්සේ එපා වෙනවා වගේනේ. ඒකේ කමනකුත් නැහැ. පොඩ්ඩක් ඉන්නකෝ මං කියන්න. දැන් දැන් මෑණියන්ට ලොකු අපිටම බඩේ අමාරුවක් තියෙනවා. <laughs> දැන් ඕකේ දැන් මේ ඕකට විරේක බෙහෙතක් කරන්න නැතුව හරියන්නේ නැහැ කියලා එද මහත්තයා කියනවා. එතකොට මොකද කරන්නේ? විරේක බෙහෙතක් ගන්න වෙනවනේ. එතකොට ඔක්කොම ජරාව තමයි සුද්ධ වෙන්නේ. සුද්ධ වෙච්ච තරමට ගුණයි. නිරෝගීවමක් වෙනවා. ඒකමයි හිතෙත් සිද්ධ වෙන්නේ. එපත් එතන මට්ටමකදී විපස්සනාවේදී මේ විදිහට බලන්න බලන්න මේ තියෙන ටික ඔක්කොම ඇතුලේ කැකෑරිච්ච දේවල් ටික, මණ්ඩි බහැපු දේවල් ටික ඔක්කොම එළියට එනවා. ඒ ඔක්කොම නිකන් එළියට හලලා දාන්න තියෙන්නේ විරේකයක් වෙනවා වගේමයි. එතකොට මේවා ගැන එකක්වත් ඒ තරම් සැලකිලිමත් වෙන්න එපා. මේවා මගේ කරගන්න යන්න එපා. දැන් මගේ කරගන්න ගියොත් තමයි මෑණියන්ට මේ ගැන ප්‍රශ්නයක් ඇති වෙන්නේ. මේ එකක්වත් මගේ නෙමෙයි. එකක්වත් මම නෙමෙයි. මේ කතා කරන දේවල්, ඒන සිතුවිලි එකක්වත් මම නෙමෙයි. මේවෙන් මම නිරූපණය වෙන්නේ මේ අතීතයේ අති මම නිරූපණය වෙන්නේ නැහැ. මේ ඔක්කොම මණ්ඩි බැහැලා තැම්පත් වෙලා තිබිච්ච දේවල්. ඔක්කොම ටික එළියට හලන්න. හල්ලා හල්ලා දාපු තරමට ගුණයි. මම හිතුවේ දැන් මට මොකක් හරි වැරදීමක් වුණාද කියලා. දැන් මේක මටම එපා වෙනවා. දැන් බලාගෙන ඉන්නවා ඉන්නවා. මේක ඉවරෙකුත් නැහැ. මේ එනවා එනවා එනවා. නෑ. ඕක හෙට අනිද්දා දිහාට ඉවරනවා. <laughs> එතකොට දිනත් ඉවර <laughs> නෑ හලල හලපු තරමට ගුණයි. ඒ හින්දා බය වෙන්න එපා. ඒක එන්න එන්න ගත්ත එක හොඳ හොඳ ලකුණක්. මොකද එයා මේ තැම්පත් වෙලා තියෙන ටික යම් යම් මේ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ? ඉන්ද්‍රිය ධර්මයන් එකේ අවස්ථාවට ආවහම ඔක සිද්ධ වෙනවා. ආපොත් ඒක නිතරම වෙන්නෙත් නැහැ. ඒ අවස්ථාවට ආවහම පුළුවන් තරම් ඒක එළියට යන්න ඉඩ දෙන්න. බය වෙන්න එපා. දැන් මං හිතුවේ ඇත්තම කියනනම් මගේ ඉන්ද්‍රියන් ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙලා නැද්ද? මේක සම මට්ටමකට ආවේ නැතුවද? ඇයි මට මෙහෙම වෙන්නේ? මගේ වැරදීමක්ද කියලා? නෑ නෑ නෑ. ගැටලුවක් කරගන්න එපා. ගැටලුවක් කරගන්න එපා. මේ දේවල් එකක්වත් මම නෙමෙයි, එකක්වත් මගේ නෙමෙයි කියලා එන තරමක් ඔක්කොම අතහැරලා දාන්න. අතහැරලා දාන තරමට සුවයි. ඕක කියන්නේ වැඩි කාලයක් යන කලින් ඕක ඉවර වෙනවා. ඉවරලා ආයි ආයි ඉතින් පොඩ්ඩක් ඔන්න සමනේ වීමට එනවා. එතෙක් පොඩ්ඩක් ඉතින් අමාරුයි. දැන් වමන යනකොට අමාරුයිනේ. <laughs> අන්න ඒ වගේමයි. <laughs> වමනයක් කියලා හිතන්නකෝ මේ. මේ විරේචනයක් මේ සිද්ධ වෙන්නේ. ඒතකොට ටිකක් ඉතින් ඇඟර දෙනවා, ඔළුව කැක්කුමයි, හරි අමාරුයි. හැබැයි ගිහිල්ලා ඔක්කොම ටික සුද්ධ වුණාට පස්සේ හරිම ශාන්ත බවක්, හිතේ නිදහසක්, මුක්තිය දෙන්න හම්බ වෙනවා. හැබැයි ඒ වගේම භාවනා නොකර ඉන්නත් බෑ. කොහේ හරි ඉඳගෙන කරන්න ඕනේ. එහෙමත් තියෙනවා. යන විදිය හොඳටම හොඳයි. බය වෙන්න එපා. <laughs> සක්මන් භාවනාවේදී දැන් අර රීඩින් අනම්මන මොකවත් නැහැ. එතනත් මට දැනුනේ ඇති වුණා හිතක්. ඒක ඇති වුණ එකම දැන් නැති වුණා. ඇති වුණා නැති වුණා. හරි. ඉතින් මට ඕක අහන්නත් ඕන කොහොමද? ඒ කියන්නේ කොහොමත් තේරුම් ගන්න, ඒ කියන්නේ භාවනාව, විපස්සනාව ටික ටික යන්න යන්න එහාට යන්න යන්න සරල වීමක් වෙන්නේ. ඒ කියන්නේ අපි කළ යුතු දේ සරල වෙනවා. ලොකු දේවල් දඟලන දේවල් නැහැ. නිකන් බලාගෙන ඉන්න තියෙන මේ යන එළියට යනවා. ඒවා නිකන් ඇතුළේ නැතලා යනවා විතරයි. වැදගැම්මකට නැති දේවල්. මගේ කරගත්තොත් දුකයි. මගේ කරගන්න එපා. නිකන් ඔය අතල්ලා දාන්නයි තියෙන්නේ. නිකන් කොහොමත් බලාගෙන උන්නේ දැන් අනුන්ගේ දෙයක් දිහා බලන් ඉන්නවා වගේ තමයි. ඒක මගේ කරගත්තෙම නෑ. දැන් වෙන එකක් තියා මං අවුරුදු 5ේදී මගේ අයියා කෙනෙක් තාර චුට්ටක් කරගෙන මාව පිච්චුවා. ඒකත් පෙනුණාද? ඒක හොඳයි. කියන්නේ අවුරුදු එතකොට අවුරුදු 5ක් විතරයි. දැන් 72ක් නේ අවුරුදු 66ක් විතර වගේනේ. ඒකනේ. ඉරටුවකින් තාර වගේක් ඌරු ගගා ඉඳලා ඒ තාර ඉරටුවත් මගේ අතේ තිබ්බා. දැන් බැරි වෙලාවත් <laughs> දැන් මීට කලින් අපවත් වුණා ඔය ඔක්කොමත් එක්කනේ අපවත් වෙන්නේ. දැන් ඔක්කොම <laughs> දැන් යන්තම් ඔය ටික හලාගෙන අපවත් වෙන්න පුළුවන්. ඒකයි. එහෙනම් පුළුවන් තරම් හලලා දාන්න. නිසරණ ආනන්දිව හලනවා. හලන්න පුළුවන් තරම් හලන්න. <laughs> හලපු තරමට නිදහස්. හරපු තරමට නිදහස්. ඒ කියන්නේ කෙලස් ටික ඒ විදිහට අපි එළියට ගිය තරමට කෙලස් ෂය වෙච්ච තරමට තමයි මේ පරිශුද්ධිය සිද්ධ වෙන්නේ. හොඳයි. මං හිතුවේ මගේ වැරදීමක්ද මට මේක අහන්නත් මොකද වගේ මොකද අර මටත් එපා වෙලා තන දැන් බලාගෙන ඉන්න කෙනෙකුත් නෑ වගේ. ඔව්. අන්න එහෙමකට තිබුණේ හින්දා මට හිතුණා මට ඔළුවේ අමාරුවක්ද කියලා. <laughs> ඔළුව අමාරු සොයනවා. බලන්න එපා. හොඳයි. හොඳයි තීන වහන්සේට තෙරුවන් සරණයි දීර්ඝායු සම්පත් ලැබේවා. ආනාපානේ මේ එච්චර නම් ඉන්න ඕනේ නැහැ හැබැයි. ඔව් නෑ නෑ සමාධිය ඉන්න එපා දැන්. සමාධිය ඒ කියන්නේ සමාධිය දැන් හැදිලා තියෙන හින්දා සමාධිය දැන් පාවිච්චි කරන්න තියෙන මුළු කයම නිරීක්ෂණය කරන්න. එතනින් තමයි දැන් ඉස්සරහට යන්න තියෙන්නේ. හොඳයි. හොඳයි එහෙනම් අදත් අපි පැයකුත් විනාඩි 15ක් වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. ඒ වගේම මේ පිටු සියලු දෙනාම ධර්ම දේශනාවකටත් සවන් දුන්නා. උතුම් වූ සීලයක් සමාදන්ලා සති සමාධි ප්‍රඥා ආදී ගුණ ධර්මයන් දියුණු කරගත්තා. මේ අන්දමින් අපේ දවස පුරා රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් අපේ නමින් මිය පරලෝකීය සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. යම් තාක් අසරණ සත්ත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටමත් උතුම් වූ නිවන් සුව අවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.